ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 140 වෙනි භාවනා වැඩපිළිවෙලේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ ශිලූම දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ ච ධම්මා අභිඤ්ඤය ච අනුත්තරියන්ති තී කරුකටීතු ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ පූර්ණ කාලීනව භාවනාවකට සම්බන්ධ වෙලා මුළු දීලා ගත කරනකොට අපි හැමදෙනාගේම ප්‍රධානම අදහස තමයි මේ සාසනික සම්පත්තිය නැත්තම් අපි මේ බලාපොරොත්තු වෙන ඒ චේතෝ විමුක්ති ඵලය හෝ චේතෝ විමුක්ති ඵල සමාපත්තිය එහෙම නැත්නම් ප්‍රඥා විමුක්ති ඵලය හෝ ඵල සමාපත්තිය වහවහ ළඟා කර ගැනීමට දෙන්න තියෙන උපරිම අනුග්‍රහය කරන එකයි. ඉතින් මේ අනුග්‍රහ කිරීම අපිට සමස්තයක් වශයෙන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔක්කොම එකතු වෙලා සාමූහික නීති පද්ධතියක් හදාන, කාලසටහනක් හදාන, කතා නොකර ගෞරව කරන. ඒ වගේම එක්කෙනෙක් වශයෙන් සීලයක් සමාදන් වෙලා සමත භාවනා කරලා විපස්සනා භාවනා කරලත් කරනවා. ඉතින් මේ වැඩ මුලුවකද වෙන්නේ මේ දෙකම එකතු කරනවා අපි. සාමූහිකවත් ප්‍රයත්න කරනවා, පෞද්ගලිකවත් ප්‍රයත්න කරනවා. ඉතින් ප්‍රයත්න කරනකොට අපි එක එකනාගේ මත තියෙනවා මේ උපරිම ඵල ලබා ගැනීම සඳහා කුමක්ද කළ යුත්තේ කුමක්ද නොකළ යුත්තේ කියලා. ඒව භාවනා මධ්‍යස්ථානයේ මධ්‍යස්ථානට ගුරුවරයෙන් ගුරුවරට වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා අපිට ඒක සම්බන්ධව එකඟතාවයකට එහෙම නැත්නම් වාද විභාග වලින් තොරව මේ අනුග්‍රහ කලිතු ආකාර මොකක්ද කියලා දැනගන්න. ඉතින් අපිට සරුවචනාසික අනුකම්පාව ලැබිලා තිනවා. අනුග්‍රහිත සූත්‍රයේ සරුවචනාසිය දක්වලා තිනවා. තමන් වහන්සේ මේ සාරාංශික කල්පලක්ෂයක් මේ සසර සැරිසරන ගමන් මේ අවසාන ඵලය බුද්ධෝ හම්බෝධ ඉස්සාමි මුත්තෝ හම්මෝචේ පරේ තින්නෝහන් තාර ඉස්සාමි සංසාරෝගා මහබ්බයා කියලා ඒ මනෝ ප්‍රනිදාය වචී ප්‍රනිදාය කාය ප්‍රනිදාය වශයෙන් ඒ ගත කරනකොට තමන් කළ නොකළ දේ කරනකොට හොඳයි. නොකළොත් හොඳයි. කියලා තේරුම් ගත දේ ඔක්කොම පිටු කරලා ඔය අනුග්‍රහිත සූත්‍රය සඳහන් කරනවා. අපි මේ ශාලාවේදී දැන් මේ අනුග්‍රහිත සූත්‍රය 147ක් කියලා තියෙනවා. හැමදාම වැඩමුළුවක් පටන් ගන්නකොට අනුග්‍රහිත සූත්‍රයට අපි කතා කරලා තමයි වැඩමුළුව පටන් ගන්න. ඉතින් අදත් මම බලාපොරොත්තු වෙන විනාඩි සල්පයක් ඒ ਸਰුවචනාංශයේ අපේ කෙරේ අනුකම්පාවෙන් මෙවැනි වැඩපුළුවකට සම්බන්ධ වෙනකොට නැත්නම් පැවිද්දක් ලබනකොට එහෙම නැත්නම් පූර්ණ කාලීන භාවනාවට යනකොට කෙනෙක් විසින් දත යුතු මේ අනුග්‍රහිත පහ. ඒක නිසා මේක අංගුත්තර නිකායේ පංචක නිපාතේ සඳහන් වෙන සූත්‍රයක්. ඒක කෙටියෙන් සඳහන් කරනවා නම් ਸਰවඥාන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මේ ආධ්‍යාත්මික දියුණුවක් ශාසන සම්පත්තියක් බලාපොරොත්තු වෙන්න වෙනවනම් එහෙම කටයුතු කරනවා නම් යානි පරිලෙවිනියම කළ යුතු දේ තමයි සීල අනුගහිතේ. තමන්ගේ හිත සීතල කරගන්න ඕන හික්ම ගන්න ඕන ඒ ශීලානුග්‍රහිතය කාය දුස්චරිතයෙන් වැළකී වචී දුස්චරිතයෙන් වැළකීලා අපි පංචිල් වශයෙන් අටසිල් වශයෙන් නවසිල් වශයෙන් දසසිල් වශයෙන් සාමනීර දසසිල් වශයෙන් එහෙම නැත්නම් උපසම්පදා ශීලයේ වශයෙන් විවිධාකාරයෙන් සම්පාදනය කරනවා කෙසේ නමුත් අපි Taman පිළිටන්නේ මෙන්න මේ ශීලයේ කියලා වැඩමුළුව නැත්නම් මේ පූර්ණ කාලිනව බණ භාවනා යොදන්න ඉස්සලා අදිෂ්ඨානයක් ගන්න ඕනේ. ඉතින් අපි මේ නිසන්වණේ කරන වැඩපිළිවෙලදී අපි උපෝසත අට්ඨාංග සීලය අපි අපේ පාදම වශයෙන් අපේ දර්ශය ආදර්ශය වශයෙන් ගත්තා. ඉතින් ඒක අපි වැඩමුළුව පටන් ගන්නකොට සීලු දෙනා උපෝසත අට්ඨාංග සීලයේ පිළිටුල කරනවා. ඒක අපි අනිවාර්ය කරනවා නේවාසික වැඩමුළුවකදී. ඒක කරන්න බැරි නම් අපි නේවාසික වැඩමුළුවට ඇතුළත් කරන්නේ නැහැ. ඇතුළත් කරලා අටසිල් රකින්න බැරි නම් යා හොරි කඩේක් විදියට සලකනවා. මේට එන්න පුළුවන් නම් බැන්නම් එන්න එපා. ආයෙත් අපි එළවනවා. ඒ මොකද මේ වැඩක් කරනකොට අපිට මේ වගේ සමහර වෙලාවට අපි ඒකඟ කරගත්ත නීති පද්ධතියක් තියෙනවනේ නීති පද්ධතිය කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒක නිසා සමහරව ඇත්තටම අකමැති ඇති ඒ වගේ මේ සීලය මේ විදිහට මිනුම් කෝදුවක් කරගන්නවා. ඉතින් ඒකේ බුදුහාමතු කියපු දෙයනේ. අපි ඒක මේ ලංකාව බුද්ධ ආගම රටක් නිසා අපි දැන් අට සිල් අරගෙන තියෙනවා මධ්‍යස්ථ වශයෙන් කාටත් වගේ කරන්න. ඉතින් අපි හැම වෙලාවෙම අහනවා වැඩමුළුවේ ඉන්න කට්ටියගේ මේ අට සිල් රැකීම කරදරයක්ද? කරුණාකර අපට කියන්න. අපි එතකොට ඒක සලකා බලන්න. නම් දැන් ඉතින් 140ක් වැඩමුළු කරපු නිසා අපි ඒක සම්මත වෙලා තියෙනවා. ඉතින් අපි සතුටු වෙනා මේ වගේ ශිල්පිරිසක් එක්ක මේ කටයුත්තක් කරන්න පුළුවන් වීම. ඒක බොහොම ලොකු වටින දෙයක්. හැම කෙනෙක්ම සලකන්න ඕනේ අපිට මේ ශිල්පීසක් එක්ක ඉඳ ගත කරන්න හම්බ වෙන ජීවිතේ පවා වැඩ කරන පිරිසක් එක්ක ගත කිරීම පවා පෙරපිනක් කියලා. අපේ අම්මලා තාත්තලා ලේනෑයුත් එක්ක ඉන්නවට වඩා මේ ඒකත්වයත් එක්ක තියෙන ලේනෑකම මේකේ තියෙන ඕනෑකම. මේ ඔක්කොම එකම ඕනෑකම තියෙන අය. ඉතින් ඒ නිසා අපි සීලය සබහ ගෞරවයක් වශයෙන් වැඩමුළුවට කරන කැපකිරීමක් වශයෙන් ප්‍රතිපත්ති ගරුකත්වයක් වශයෙන් රකින්න. ඊට පස්සේ සුතානුග්‍රහිතේ ඒ කවුරු කොයිතරම් භාවනා ධර්ම විනය අවබෝධ කරලා තිබ්බත් තේරුම් කරගෙන තිබ්බත් මේ භාවනා කරනකොටත් අලුතෙන් බණ එතකොට අදාළ කොටස් නැවත නැවත භාවනාවට අදාළ කොටස් නැවත නැවත ඇසීම තමන්ගේ බෞසුත ඥානයටත් එකතුවක් වෙනවා ඒ වගේම වැඩමුළුවේ සාර්ථකත්වයට තියෙන්න ඕන එක. ඒ නිසා අපි කාලසටහනේ හරියට අඩු ගානේ පැයක් හැමදාම ධර්ම දේශනාව සඳහා නැත්නම් සූතානුග්‍රහිතේ සඳහා නැත්නම් බහුසුත භාවයේ සඳහා බණක ඉදිගත කරන. ඉතින් ඒක ඒ වගේම අපි හදාගත්ත චාරිත්‍රයක් තියෙනවා. වැඩමුළුවේ ධර්ම දේශනාවල් දේශනාවලියක් විදියට එක සූත්‍ර කොටසක් අරගෙන විශේෂයෙන්ම සරුවච්චන් දේශිත නැත්නම් ත්‍රිපිටකයේ කොටසක් අරගෙන ඒක දවසින් දවස දවසින් දවස ගැඹුරට යන්න උත්සාහ කරනවා. එතකොට අපිට අපි අර එකම පිරිසක් එකම වහලයට නැවත නැවත හමු වීමේ ලාභය ලබන්න පුළුවන්. මේ අද මේ ඉස්සරහින් තියාගත්ත කතමේච ධම්මා අභිඤ්ඤයා කියන වචනය ਸਰුවචන දේශිත එකක් නෙවෙයි මම උද්දෘත කරේ. ච අනුත්තරියානි කියලා ඒකට දෙන උත්තරේ මහරිපුත් මහ ස්වාමීන් වහන්සේ විසින් අප කෙරේ අනුකම්පාවෙන් දසුත්තර සූත්‍රයේ සංග්‍රහ කරලා තියෙන එකක්. ඉතින් මේ දසුත්තර සූත්‍රය අපි දැනට වැඩමුළු 30 ගණක් විතර කරලා තියෙනවා. ඒකේ සුවිශේෂීත්‍ය විශේෂ ගතියක් තියෙනවා. ඒ මොකද සාරිපුත් මහ ස්වාමීන් වහන්සේ ਸਰුවචන්සේ අපවත් වෙන්න ඉස්සෙල්ලා අපවත් වුණා. සාරිපුත් මහ ස්වාමීන්සේ ජීවත් වෙනකම්ම මේ අපි වාගේ විනීය ජනතාව ගැන කල්පනා කරලා ਸਰුවචනාංශල යෝජනා රාශියක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉදිරියේ බලලා මේක ගංගාවක් ඇවිල්ලා වැලි තලාවකට බීගෙන නොපිනී ගියා වාගේ මේ ගැඹුරු සාසනික වගයන් ආඩම්බරයන් කාලේ වැලි තලාවේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේක ස්ථාවර කරමු කියලා. ඇත්තටම සාරිපුත්‍ර සාංශය අනුකම්පාවෙන් තමයි මේවා කියන්නේ. නම සරුවචන් වහන්සේ දුන්නේ කිසිම වෙලාවකදී දුන්නේ සාරිපුත්‍ර ඒක මගේ වැඩක්. ඒක ශ්‍රාවකයන්ට අයිති වැඩක් නෙවෙයි. ඒක සරුවචන් වහන්සේට අයිති වැඩක් කියලා සරුවචන්සේ විනී නීති පනවලා ඒ සූත්‍ර දේශනා කර කර ඉන්න වෙලාවේදී සාරිපුත්‍ර සාංශේ විවිධ ක්‍රමවලට ਸਰුවචනසේ පෙළඹුවා මේක සංග්‍රහ කරලා තියන්න ස්වාමීන් වහන්සේ නැත්නම් අතන කැලලා සූත්‍ර දේශනා කරනවා මෙතන සූත්‍ර කැලලා දේශනා කරනවා අරහමඳුරණ දේශනා කරනවා <clears throat> අන්තිමට මේක විසිරියන්න පුළුවන් කියලා. එතකොට ඒත් එක්කම සමාන ප්‍රයත්නයක් ගත්ත ආනන්ද මහ ස්වාමීන් වහන්සේ වරොන්දු කරගත්ත සරුවචන් වහන්සේට මාම ඔබ වහන්සේ බාර ගන්නවන උපස්ථායකයා විදියට මම ඔබ වහන්සේගේ නීති වලට යටත් වෙන්න කැමති නෑ. මේ මගේ නීති වලට යටත් වෙලා නම් මම උපස්ථායකයා වෙන්නම් කියලා. පොඩි සෙල්ලමක් නෙවෙයි. ඒකෙල්ල සඳහන් කරේ මොකද ඔබ වහන්සේ කොයි වෙලාවක හරි මම නැත්තනක බණක් කිව්වොත් මට ආය රෙකෝඩ් එක දාලා දෙන්න ඕනේ හැන්දාවට මට අහන්න. ඒක ආනන්ද සෝන් තමයි රෙකෝඩ් ප්ලේයර් එක වගේ ඔක්කොම ගබඩා කරගෙන හිටියේ. ඉතින් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ධර්මධර භික්ෂුන් වහන්සේලා අතර අග්‍රවෙන අතර ශාරිපුත්‍ර සාංශේ ධර්මසේනාධිපති වශයෙන් පෙනී හිටියා. ඊට පස්සේ ඒ සාංශේ සූත්‍ර දෙකක් සංගායනා කරා සංග්‍රහ කරා මේ අපි ගැන හිතලා. ඒ සූත්‍ර දෙකම දීඝනිකායේ සඳහන් වෙලා තියෙනවා. සංගීති සූත්‍රය සහ දසුත්තර සූත්‍රය වශයෙන්. සංගීති සූත්‍රයේ පළවෙනි ප්‍රයත්නයේ පේනවා. ඒකේ බුදුහාඳුරෝ එකේ කරුණු දේශනා කරපු ඔක්කොම සංග්‍රහ වෙනවා. ඊට පස්සේ දෙකේ කරුණු ඊට පස්සේ තුනේ කරුණු ඒ වගේ 11 දක්වා වගේ හරියට අංගුත්තර නිකායේ පොත වගේ ඔක්කොම සංග්‍රහ කරලා තියෙන. ඒ කියන්නේ සංගීති කියලා කියන්නේ පරම ධර්ම සංගායනාවට මේ කෙටුම්පත් සකස් කරලා වගේ. සංගායනා කරනකොට මෙන්න මේ මේ කරුණු ටික තියෙනවද කියලා බලන් දෙයි කියලා. හැබැයි ඒකේ මේ මූල ධර්ම සඳහා වූ මූල ධර්ම සංග්‍රහයක් විතරයි ඒකේ තියෙන්නේ. දසුත්තර සූත්‍රයට එනකොට අර කරුණුම අරගෙන දසුත්තරම් පවක්කාමි පත්තුන් නිබ්බානපත්තියා කියලා <clears throat> නිවනට පත්වීම සඳහා අනුක්‍රමික පිළිවෙලකට දැනුම සංග්‍රහ වෙලා තියෙනවා. ඉතින් මේ නිසා මේකට කියනවා ඥාන විභාගය කියලා. දැනුම ගොනු කිරීමේ මනුස්ස ඉතිහාසයේ පළවෙනිම අවස්ථාව. ඥානයේ තියෙන. ඊට ඉස්සරත් තිබුණ වේදේ වශයෙන්, බ්‍රාහ්මණ ආගම වශයෙන් පුදුමාකාර තෝගයක් තියෙනවා. ගංගානංගගේ වැලියට වාගේ. සාරිපුත්‍ර සාංශේ මේ කරපු 10 10 කොටු 10ක් ගහලා ඒ කොටු ඔක්කොම පුරවලා තියෙනවා. පුරවලා හරි ගස්සපු මේ සූත්‍රයේ දසුත්තර සූත්‍රය කියලා සම් කරනවා. ඒකෙදී එකේ කරුණු 10ක් තියෙනවා. එකේ ප්‍රශ්න 10ක් අහනවා. දෙකේ ප්‍රශ්න 10ක් අහනවා. අහලා සාරිපුත්‍ර සාංශ උත්තර දෙනවා. ඉතින් අපි ගත කරපු මේ වැඩමුළු 30 විතර ඇතුළත අපි පහේ පොත සම්පූර්ණ මෙවර කළ දැන් හයේ පොතේ ඉන්නේ. හරියට දෙකේ චක්‍රේ තුනේ චක්‍රේ හතර චක්‍රේ වගේ අද අපි ගත්තේ හයේ කරුණ වල තියෙන 9 වෙනි කාරණා. ඒ ගණන් 59 වෙනි කාරණාව කියලා කියන්න පුළුවන්. ඒකෙදි අහනවා කතමේ ච ධම්මා අභිඤ්ඤය. සාර්පුසාංශය අහන්නේ අනිකුත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සහිත සිවණ පිරිසෙන් විශේෂම භික්ෂුන් වහන්සේලා මුල් කරගෙන කතමේ ච ධම්මා අනු අභිඤ්ඤය විශිෂ්ට ඥාණයෙන් දත යුතු මේ ශාසනයේ කරුණු හය මොනවාද? මේක අහන්න පුළුවන් වෙන්නේ ධර්මය පිළිබඳ විශාල පරිචයක් ඇති සම්පූර්ණ ධර්මයේ දිහා බලන්න පුළුවන් විශේෂ ඥානයක් තියෙන කෙනෙකුට තමයි. ඒක අහනවා. අභිඤ්ඤයෝ පළවෙනි කී කාරණා මොකද්ද? අභිඤ්ඤයෝ දෙකේ කාරණා මොකද්ද? අභිඤ්ඤයෝ තුන්වෙනි කාරණා මොනවද? අභිඤ්ඤයෝ කාරණා හතර මොනවද? අභිඤ්ඤයෝ කාරණා පහ මොනවද? දැන් අහන අභිඤ්ඤේ කාරණා හය මොනවද කියලා. ඒ මොකද ධර්ම ඉගෙන ගන්න කෙනාට ඒ වගේ වගුවක් හදලා දුන්නේ නැත්නම් කොයි කෑල්ල හැලුණාද කියලා හොයන්න බෑ. දැන් මේ දසුත්තර සූත්‍රය කියවුවට පස්සේ ඒකේ දන්නවා දැන් අපි හිතමු පොතේ කොනක් කිරිලා මේ ප්‍රශ්න තියෙන කෑල්ල දිය වෙලා ගියයි කියලා. එතකොට දන්නවා ඊට ඉස්සලා පහේ පොතේ තිබුණ මෙතන අභිඤ්ඤය කාරණා නැත්නම් හයේ පොතේ මෙතන අභිඤ්ඤය කාරණා තමයි එන්න ඕන. මෙතන හයක් එන්න ඕන කියලා ඕන කෙනෙකුට ඒ අඩුව හිතා ගන්න පුළුවන්. ඒක මේ තමන්ගේ නිවනට කරන දෙයක් වගේම ශාසන ආරක්ෂාවක් වශයෙන් ධර්ම ආරක්ෂාවක් වශයෙන් ධර්මී ගුණයක් වුණෙන් කළ යුත්තක්. එහෙම කෙරුවට පස්සේ ඕනේ කෙනෙකුට බලන්න පුළුවන් සංගීත පොත සංගීති ස්වාමීන් වහන්සලා විසින් ඇති කරපු අංගුත්තර නිකාය හයේ පොත අරගෙන බලනකොට යම් තැනක බුදුරජාණන් වහන්සේ ච අන්තරයාන කියලා යමක් දේශනා කරලා තියෙනවාද කියලා දන්නවනේ යාට කිතයි ආ මේ අඩු දැන්න මේක තමයි දාන්න ඕනේ. ඉතින් අපිට එහෙම අඩුතෙන් පුරවන්න දෙයක් නැහැ. මොකද සංගීති සූත්‍රයේම gediya pitimma තියෙනවා. ඒ නිසා අපි මේ වැඩමුළුවේදී මේ 140 දී මේ ච අනුත්තරියානි කියලා අනුත්තර ධර්ම හයක් ඉගෙන ගන්නවා. එව්වා අභිඤ්ඤයයි විශිෂ්ට ඥාණයෙන් දැනගන්න. මේ ඉතිහාසය භූගෝලය වගේ එහෙම නැත්නම් භෞතික විද්‍යා රසායනික වගේ මේ බයිලා නෙවෙයි. මේ ලෝකයේ තියෙන බයිලා නෙවෙයි. ඊට වැඩිය ගැඹුරක් මේකේ තියෙනවා. ඒක ඒක නිසා මා සාරවත්යන් වහන්සේ ශාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වගේ මහෝත්තමයන්න් වහන්සේ මට අභිඤ්ඤය කියලා කියලා තියෙනවා. ඒක කියවගෙන යනකොට තේරෙයි අපිට මේක අභින් වෙලා තියෙන්නේ ඇයි කියලා. අපිට මේක තීත්ත වෙලා තියෙන්නේ. මොකද අපි ඒ තරම්ම කාමේ. කතා දෙකක් නැහැ. කාමේ නිසා අපිට මේව අහලත් නැහැ, දන්නෙත් නැහැ. දැනගත්තට පස්සේ මේක නිකම්ම නිකං හුදු සුතමේ ඥානයක්ද එවනත මේක තර්කයට දාලා චින්තාමේ වශයෙන් එහෙම නැත්නම් ණය විපස්සනා වශයෙන් තේරුම් ගත යුත්තක්ද නැත්නම් මේක ඇත්තටම අවබෝධ කළ යුතු භාවනා කළ යුත්තට නැත්නම් අපි වගේ පූර්ණ කායන භාවනා කරන කෙනෙකුට කොච්චර වටිනවද කියලා බැලුවොත් තේරෙන්න පටන් අර ගන්නවා අපි මේ වගේ ධර්මතාවයකට ඉගෙන ගන්න එක තැනක වාඩි වෙලා අහගෙන ඉගෙන ගන්න කොච්චර පිං කරලා තියෙනවද අපි හිතපොම නැති පැත්තක්. අපි දන්නේම නැති පැත්තක් මේකෙදි පෙන්ලා දෙන. ඒකෙත් ගොනුවකුත් තියෙනවා. ඒක අපි මේ කරන පරියංක භාවනාවටත් වටිනවා. අපි මේ කරන සක්මන් භාවනාවටත් වාටිනවා. අපි මේ කරන එදිනදා ජීවිතේ කටයුතු වලට කරන දේ ඒක විතර නෙවෙයි ගෙදර ගියාට පස්සේ අපි මේ ගත කරන සාමාන්‍ය අමුදරුවන් වශයෙන් රකිමි අඹ සැමෙන් වශයෙන් ගත කරන ජීවිතයටත් වටිනවා. ඒ නිසා මේ ලැබෙන මේ සුත්තමේ ඥානය අපි පුළුවන් තරම් පාවිච්චි කරන්න ඕනේ අපි මේ සැදී පැහැදී ගත කරන මේ සතිය වැඩිවීමට කොච්චර උදව් වෙනවද කියලා බලන පැත්තේ. ඒ නිසා දේශනාවලියේදී මම මේ මුළු මාත්‍රිකාවම හසුරුවන්නේ පූර්ණ කාලීන භාවනා කරන කෙනෙකුට මේ අනුත්තරීය ධර්ම 6 පොතේ සඳහන් දේ කොහොමද තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්නේ. කොහොමද තමන්ගේ භාවනා ජීවිතයට පරියන්කයට සක්මනට එදිනදා වැඩට සම්බන්ධ කරගන්න පුළුවන් කියනකොට හැම කෙනාටම තේරෙයි මේකෙදී අපේ අගයන් ආඩම්බරයන් වල රුචි අරුචිකම් වල පෞරුෂත්වයේ අපි ඇසුරු කරන දේවල අපි සැලසුම් කරන දේවල් වල හැම දෙයකටම මේක අදාළ භාවයක් තියෙනවා. මේක නැතුව නැත්නම් මේ මේ කොටස නැතුව ඒත් අපි සැලසුම් කරනවා ඒත් අපි මිනිස්සු ඇසුරු කරනවා ඒත් අපි දේවල් කරනවා ඒවා සේරම මෙවැනි දේක ආభాෂයකින් තොරව කරන හැම දෙයක්ම හොඳ මේ කැපින පීයක් කරන පපුවට තියලා එනගත්තා වගේ තමයි. රිද්දෙන එකමයි කරන්නේ. ජීවිත හානි කරන එකමයි කරන්නේ. නන්නත්තර කරන එකමයි කරන්නේ. නාස්තික කරන එකමයි කරන්නේ. එතකොට අපට මේ විදිහේ වටිනා ධර්මයකුත් ඉදිරියෙන් තියාගෙන අර වගේ Taman හිතාමතා කරන මේ Tamanට හානි කරගන්න දේ තියේදී මම කොහොමද මේ වැඩමුළුවෙන් පස්සේ නැත්නම් මේ වැඩමුළුව කාලය ඇතුළත මේ දෙක දැකපු මිනිසෙක් වශයෙන් මේ තමන් හිතාමතා තමන්ට හානි කරගන්න ධර්මයක් සරුවච්චන් වහන්සේ වාගේ උත්තරමන් වහන්සේලා දේශනා කරපු දෙයක් දැක්කට පස්සේ අපි ඒකට උරදීලායේදී කටයුතු කරන ආකාරයත් පිළිබඳව මම හිතනවා කට්ටියට heart attack එන්න පුළුවන් කොලෙස්ටරෝල් නගින්න පුළුවන් blood pressure නගින්න පුළුවන් මට කරන්න දෙයක් නැහැ එහෙම අමාරු කට්ටිය ඉනවනම් TNT පෙත්තක් තියාගන්න දිවයට. මොකද මේ මේක ටිකක් ඉතින් හැල හැප්පෙන දෙයක්. මේක ටිකක් මේ අපි බලාපොරොත්තු වෙච්ච නැති දෙයක්. ඉන්නම ਸਰවචනාතිකේ තියෙන සාරිපුත්‍ර සාංශකේ තියෙන කරුණාව නිසා එක සැරේම heart attack එකක් කෙන එකක් නැහැ මං හිතන්නේ. ටික ටික එයි. ටික ටික ඇවිල්ලා ඒත් blood pressure එක නම් නැගී. පල්සස් වැඩි වෙන්න ඉඩ තියෙනවා. මෙන්න මේ ඇති වෙන මේ බ්ලඩ් ප්‍රෙෂර් නගින එකයි පල්සස් වැඩි වෙන එකයි ගෙදර ගියාට පස්සේ අනික් අයට බෝ කරන්න යන්න එපා. එතින්දි තමයි ඔයගොල්ලෝ වලිග කපා ගන්න. ඔයගොල්ලෝ තේරුම් අරගෙන ඔයගොල්ලෝ මේකට හැදෙනවා මිසක් මේ අපි මේ ඉගෙන ගන්න දේවල් වලට ගෙදර ඉන්න මිනිසුන්ට බන කියන්න ගියොත් එහෙනම් ඉතින් අපබ්‍රන්ත වෙනවා. උගෝදෙනෙක් මේ අරගෙන ගිහිල්ලා අර ගෙදර භාවනා නොකරපු අයට උගන්වන්න හදනවා. අපි ඇවිල්ලා දැන් භාවනා කරලා තියෙන අපි ධම්මජෝහමරත් එක රිට්‍රීට් කරලා තියෙන කහින් දෙපා හිට ගන්න එපා දඟලන්න එපා කියලා ඕන්න ගෙදර මිනිස්සුන්ට නීති දාන්න හදනවා. ඉතින් ගෙදර මිනිස්සු මට ලියලෙවනවා සාංශේ යනවට වැඩිය පිස්සු ඩබල් වෙලා ඇවිල්ලා තියෙන්නේ මොකද ඒ කියලා. ඒගොල්ලෝ හරිය කැමති මේගොල්ලෝ මෙහෙ ඉන්නවට. ඒ කචල් නැහැනේ ගෙදර මිනිසුන්ගේ කරදරයක් නැහැ මේ නාකියෝ ටික නාකිච්චෝ ටික ඔක්කොම එක තැනකට ගාල් කරලා තියෙන්නේ ඒකකොට හරිය ලේසි මට ටිකක් කරදරයි ඉතින් මං ගණන් ගන්නෑ මං ඉතින් බැලගෙන මම අරගෙන යනවා. ඒක නිසා ටිකක් මං දන්නවා පැහැදිලිවම ටිකක් මේ පීරි ගෑවෙන ගතියක් තියෙයි. කෙසේ නමුත් අපි යනවා අනුග්‍රහිත සූත්‍රය ඊගාට සඳහන් කරලා තියෙන සාකච්ඡා අනුග්‍රහිත මේවා කියලා දීලා භාවනාවට දාලා ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න කියලා තියෙනවා. සාකච්ඡා කරනකොට ඒගොල්ලෝ කොච්චරක් උකහා ගත්තද කොච්චරක් භාවනාවට දැම්මද දැම්මට පස්සේ කොච්චරක් භාවනාවෙන් ඒගොල්ලෝ හරි පාට වැටලා තියෙනවද කියන එක බණෙන් හැදෙන්නේ හැදෙන්නේ දෙන කට උත්තරේ. හැදෙන්නේ ආපහු අපිට ලැබෙන ප්‍රතිචාරයෙන්. ඉතින් ඒක තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. ඒකත් ඒ බුරුමේ පඬිස්සාංශ කියනවා දවස්පතා කරනවා නම් හොඳයි කියලා. නමුත් හිතන්න දැන් මේ 100ක් එක්ක දවස්පතා මම එක්කෙනෙක් එක්ක විනාඩි 5-10ක් කතා කරන්න ගියොත් මට දවසම ගත කරලා ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි 60 වෙනි වැඩමුළුවේ ඉඳලා සියවෙනි වැඩමුළුව දක්වා ක්‍රමයක් හොයාගත්තා සාමූහිකව දාලා සමූහ වශයෙන් කමඨාන් සුද්ධ කිරීමට. ඊට විශාල පිරිසක් විරෝධය ප්‍රකාශ කළා. අපි ඉන්නේ ස්වාමීන් වහන්සේ හැමලා කමඨාන් සුද්ධ කරන දැන් ඔබ වහන්සේ ඔක්කොම මේ අපි පුද්ගලික බස් එකේ යන්න කාර් එකේ යන්න ඉතින් ඔබ වහන්සේ ළඟම බස් එකට ඔක්කොම පටවන. අපි කැමති නැහැ ළඟම බස් එක යන්න අපිට වෙනම වෙනම කාර් දෙන්නයි කියලා. දෙන්න පුළුවන් නම් හොඳයි. දෙන්න බැරි නිසා දැන් 100ම දාලා අපි මේ කමඨාන් සුද්ධ කරනකොට මේ කරුණුයි Taman gedirin දැනගෙන ආපු කරුණුයි භාවනාදී කරුණු ලස්සනට ගොනු කරන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒකෙදී අපිට ආඩම්බරෙන් කියන්න පුළුවන් අපි සාර්ථකයි කියලා. එනිසා මේ දෙක කිව්වට පස්සේ සාකච්ඡානුග්‍රහිතේදී කමඨාන් සුද්ධ කිරීමේදී නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමෙන් තමයි මේ කාරණා ඔලුවට වැටලා තියෙනවද මූලික කමඨාන උපදේශ තේරුම් ගන්න තියෙනවද කියලා තේරෙන්නේ. මේ කාරණා තුන සීලානුග්‍රහිතේ සුතානුග්‍රහිතේ සාකච්ඡානුග්‍රහිතය තියෙනවනම් එකෙන් ආඩ්‍ය නම් එයාට සමතනුග්ගහිත විපස්සනානුග්ගහිත කරන්න පුළුවන්. නැත්නම් ඉඳගෙන අරමුණකට හිත දාලා සමත නිමිත්තක් රූප කර්මස්ථානයක් වඩලා නීවරණ යම් ප්‍රමාණයක ප්‍රහාණය කිරීමේ කටයුත්තේ සාර්ථකත්වයක් ගන්න ඕනේ. ඒක සඳහා සීලය අවශ්‍යයි. ඒක සඳහා බණ අහන්න ඕනේ. ඒ සඳහා කමඨාන් සුද්ධ වෙන්න. ඊට පස්සේ යම් ප්‍රමාණයකට හිත සී මේ සීලෙන් කහිත කය සීතල කරා වගේ සමත භාවනාවෙන් සමතනුග්‍රහිතෙන් හිතත් සීතල කරගත්තට පස්සේ තමයි විපස්සනානුග්‍රහිතය කියලා මේ කාරණා කාරණාවල තියෙන අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ අනාත්මත්වයේ එහෙම නැත්නම් පොදු ලක්ෂණ සහ පෞද්ගලික ලක්ෂණ එහෙම නැත්නම් මේ හේතුඵල ධර්මය එහෙම නැත්නම් මේවා එකිනෙකට අන්තර් සම්බන්ධතාව පවතින්නේ කොහොමද කියලා ගැඹුරු දකින්න පුළුවන් වෙන්නේ විපස්සනා අනුග්‍රහිතේ ඒකත් අර මුල් අනුගහිත තුලින් ඇතිවෙන ජවයේ බලය අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් ඒක තමයි අපි කැමති වෙන දේ. නමුත් ඒක කරන්න අර මුල සකස් කිරීම තමයි මේ මුල් අනුගහිත ටිකෙන් කෙරෙන්නේ. ඉතින් ඒක නිසා හැම දිනාම ඒකට වග වෙන්න ඕනේ. Taman සමාදන්ව රකින්න සීලය පණ වාගේ. සෙමර වලිගේ රකින්න සෙමර මුවෙක් වාගේ. පිටර රකින්න කිකිලියක් වාගේ රක ගන්න. ඒ මේ ධර්ම දේශනා කරනකොට අන්‍ය විಹಿತ නොවි මේ මටමයි දේශනා කරන්නේ. <clears throat> නැත්තම් අපිට අදාළ ටිකමයි මේ කියන්නේ කියලා දැන් gedare ඉන්නකොට හිරමනේ උඩ ඉඳගෙන පොල් ගගානේ බුදුවා මේ ටෙලිවිෂන් එකේ බනහන්නේ. නැත්තම් කාර් එකේ ලවන ගමන්නේ. ඇහෙන බන එව්වා. මොකද්ද වැඩක් කරන ගමන් නිකන් ඉන්නවට ඒක නම් හොඳයි මයිකල් ජැක්සන් අහනවට වැඩිය ප්‍රෙඩී සිල් වගේ බයිලා අහනවට වැඩිය හොඳයි නමුත් මතක තියාගන්න ඒ වගේ නෙවෙයි මේක. මේක මේ නඩු ඇහෙන වෙලාවදී Tamanගේ නඩු ඇහෙන වෙලාව වගේ මේකට අපි සැදී පැදී අහන්න ඕන. කමඨාන් සුද්ධ කරනකොටත් Tamanට වැටහිච්ච දේ කියන්න ඕන. අල්ලපු gedara මනුෂ්‍යගේ භාවනාව හෝ මේට ඉස්සලා කරොත් භාවනාවල් වැඩක් නැහැ. අන්න එහෙම කෙරුවොත් අපිට පුළුවන් මේ කාලේ වටිනාකම වැඩි කරගන්න. එතකොට මම දන්නවා කාලේ වටිනාකම වැඩි වෙනවා විතරක් නෙවෙයි. ඒ කෙනාගේ සමතනුග්‍රහිත විපස්සනානුග්‍රහිතය අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒක මේ කාගවත් ඉන්ද්‍රජාල බලයක් නෙවෙයි. අදාළ හේතු සම්පත් තියෙනවනම් ඵල සම්පත්තිය ලැබෙනවා. ඉතින් ඒක නිසා දෙකොල්ලටම වගකීමක් තියෙනවා. ඒ අනුග්‍රහ උපරිමයෙන් පවත්වන්න ඕනේ. ඊට පස්සේ අපි යනවා දැන් දවසේ මාතෘකාවට කතමේ ච ධම්මානු අභිඤ්ඤය විශිෂ්ට ඥාණයෙන් දත යුතු ධර්ම මොනවද ච අනුත්තරියානි මේ අනුත්තර වූ ධර්ම හයක් පළවෙනි එක සරුවච්චන්හන්සේ දේශනා කිරීමක් අනුව මෙතන සාරිපුත්‍ර සාංශයේ ගෙනහැර දක්වන්නේ දස්සනානුත්තරිය. මේ ලෝකයේ දැකිය යුතු දේෙන් උත්තරීතර වූ දර්ශනය මොකක්ද කියලා. අපි මේ ලෝකෙට ආවට පස්සේ ඇස්සරියට පස්සේ බූස්පැටියෙක් වාගේ අපිට පේන දේවල් තියෙනවානේ. මේ ඩොං ගාන දන්නේ නැහනේ. වැඩිම එක එක දේවල් බලනවානේ. අපි රූප වාහිනී බලනවා, චිත්‍රපටි බලනවා, ටෙලිඩ්‍රාමා බලනවා, ඇවිදිනවා, එක එකනට පෙන්නනවා, එක එකන පෙන්නන දේ බලනවා. ඉතින් මේ පුදුමාකාර මේ දස්සන කාමයේ කියලා මේකට කියන්නේ. මේ ලෝකේ තියෙන දේවල් බලන්ඩ පුදුමාකාර දසන කාමයක් තියෙනවා. ඒක නිසා අපි ඒකට කාලය ධනෙ ශ්‍රමේ වැය කරන සීමාවක් නැහැ. ඉතින් ඒක නොකර බෑ. මේ මොකද පෙර පිං කරලා ලැබිච්ච මේ ඇස් දෙකට එක එක දේවල් බලන්න ඕන. නමුත් ਸਰුවචනාංශයේ මේ ලෝකේ පිට ඇතුළ දෙකම දැකපු පරමාර්ථ වශයෙන් සහ සම්මුති වශයෙන් දැකපු ਸਰුවචන් වහන්සේ අහනවා මේ දස්සනානෝත්තරිය කියලා ලෝකයේ දැකිය යුතු උත්තරීතර දේ මොනවද කියලා ඇහුවොත් නන්නාඳුරන කෙනා මන නාහපු එකනා ඒක සාකච්ඡා නොකරපු එකනා භාවනා නොකරපු එකන මෙන්න මෙහෙමයි කටයුතු කරන්නේ. ඒක කියලා තමයි සරුවචනාංශේ බණ අහපු කෙනා භාවනා කරපු කෙනාට නැත්නම් බුදුරජාණන්සේගෙන් කාරණාවක් දැනගෙන හැදෙන්න කැමති එක්කනට උත්තර දෙන්නේ අර සම්මුති ඥාණය පෙන්ලා දීලා. එහෙම නැත්නම් මිනිස්සුෝ සාමාන්‍යයෙන් කරන්නේ කොහොමද? ඒක පෙන්නනකොට සරුවචාන්සනවා ඉද බික්කවේ ඒකච්චෝ මේ ලෝකේ ඉන්න යම් කිසි කෙනෙක් මහන්නේ මේ හත්ති රතනේ බලන්න කැමති සුදු ඇතෙක් ඉන්නවයි කිව්වොත් එහෙම බුරුමෙට යන. ගිහිල්ලා මේ ඇතා දැක්කහම. ඒ ඇතා අඳන්න ගත්තාම මුදුවට ඉඩ පහඩුකම් තියෙනවනේ. ඉතින් ඒ නිසා ඇත්තට්ටයක් මහපුවාම ඕනේ ලස්සන හදන්න පුළුවන්. ඉතින් පෙරහැර බලන්න ගියාම ඇත්තු ගණන් කරනවා. හත්ති රතනේ තමයි රජ කෙනෙකුට හම්බ වෙන ශක්විති රජ කෙනෙකුට හම්බ වෙන වටිනාම දේ. ඒ නිසා හත්ති රතනේ ඇත් කාලේ තිබ්බත් මිනිස්සු ඇවිල්ලා ඒ යතාට ගෞරව කරනවා මම මේ දැක්කා නැඳුම්ගමු යතා මේ ළඟදී යනවා රජා මැරුණාට පස්සේ දෙපැත්තේ හතර වෙන නඩෙන් හමුදාවේ හතර දෙනෙක් එක්ක ඌ කැමති නැතු ලොරියකට නගින ඌ පයින් තමයි යන්නේ. ඒතර රාජ්‍ය අනුග්‍රහය දීලා ඉතින් දකින්නකොට මිනිස්සු ඌට උග්ගස්ද හරියට දෙනවා මේ ඇතා කරඬුවට කර දෙන ඇතානේ. පුදුමාකාර ආසාවක් තියෙනවා. මේ අලි බලලයි බලි බලලයි ඇති වෙන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා කියනවනේ. කොච්චර බැලුවත් ඇත්තදියා බලන්න ඉන්න පුළුවන්. ගේ ක්‍රියාකාරකම් වල පුදුමාකාර ලස්සන ගතියක් තියෙන නිසා ඇත්තා කැලෙන්ඩර් වලට ගන්නවා අභිජිසුතුන් වලට ගන්නවා අපේ ආසියා කරේ විතරයි මේ සතා ඉන්නේ ඉතින් ඒ නිසා පුදුමාකාර වටිනාකමක් එදා ඉඳලා අද දක්වාම හත්ති රතනයේ තිබිලා තියෙනවා මේ බුදුහාමුදුරෝ කියන්නේ උන්වහන්සේ මේ සාරාංශික කල්පලක්ෂයක් උන්වහන්සේත් ඇතෙක් වෙලා තියෙනවා උන්වහන්සේත් රජ වෙලා ඇත්තු තියාගෙන ඉඳලා තියෙනවා ගොඩක් දේවල් දන්න කෙනා කියනවා අපට මහණෙනි සමහර පුද්ගලයෝ මේ ලෝකේ දැකිය යුතු උතුම්ම දේ විදියට හත්ති රතනේ දකින්න. ඊට පස්සේ අස්ස රතනේ කිව්වහම දැන්ටත් ඒක තියෙනවා. අස්සේ හොඳට රේස් දුවන්න පුළුවන් අතෙක් අස්සෙක් ඉන්නවනම් අද ඒක පුදුමාකාර වටිනාකමක්. ඒ තරම අපේ කට්ටිය රේස් දානවා ඒකයි ඔගේ පදාන. ඒ අර විසක් තොරණක තිබ්බලු කන්තකස්සයා මේ ලයිට් වලින් ඇඳලා මේ නිරන්තරකගේ මේ පැත්තට ඉඳලා මේ පැත්තට දුවනවලු දැන්. දුවනට කිව්වලු කට්ටිය ඕන්න අත අස්සයා දුවන්න හදන ඔට්ටු තියෙන කට්ටිය දැම්ම තියාගන්න ඕන දර්ශනේ පෙන්වන්න හදන කියලා. මොකද ඇත්තෙක් අස්සේ කකුල හොල්ලන්න බෑ කට්ටිය ඔට්ටු තියෙනවා. ඕස්ට්‍රේලියාවේ ජාතික ක්‍රීඩාවක් කප් ඩේ කියලා නිදහස් දවසේ මුළු රටේම ඒගොල්ලෝ රේස් ඔට්ටු තියලා ඉතින් ගෑනු හෙළුවෙන් නටනවා එක මිනිස්සේ දිනනවා. එක මිනිස්සේ පරදිනවා. රාජ්‍ය අනුග්‍රහ කරන්නේ මේ ඒ රේස් කෝසස් හදන්න කොච්චර වීදම් කරලා තියෙනවද කියලා. දැන් මේ අවිස්සාවෙල් එකක් තියෙනවා. නුවර අපේ නුවර එළිය එකක් තියෙනවා. ඒ සුද්ධ ඉඳලා හදපු දේ අපිට තියෙන ජාතික සම්පත් වගේ තමයි මේ අස්සියෝ දුවන එකයි. ඒකට හොඳ රේස් අස්සියෝ හදන්න පුළුවන් නම් හයිබ්‍රිඩ් කරන්න පුළුවන් නම් පුදුමාකාර වටිනාකමක් තියෙන්නේ. ඕස්ට්‍රේලියාවෙන් කිය හිටිය පහුගිය දවස්වල බොහොම ඒ වගේ නම දිනාගත් අස්සෙක්. ඒ අස්සයාට පොඩි ලෙඩක් ආවට පස්සේ ඒ බෙහෙත් කරලා කරලා බැරි වෙලා රුසියාවට ඇරියලු. මේ කට කතා මම මේ කියන්නේ. අනේ මට නඩු දායි දන්නෙත් නෑ ඔවා කියලා. කොහොම හරි ඇතා රුසියාවේදී මලක්. අල්ලි කෙලියයි දැන් මේ ඇතා මැරුවේ කුමන්ත්‍රණයක් කරලයි කියලා ඕස්ට්‍රේලියාවට තියෙන අර කීර්ති නාමය නැතිකරන්න ඇතා මරුවයි කියලා දැන් මිනිහ ගෙන්නගෙන ඇතාගේ ඇතා නෙවෙයි අලියා අස්සයාගේ කපල කපල කපල කපල බැලුවා මොනවද දීලද මරලා තියෙන්නේ හොයන්න බෑ මොන විදියෙන්වත් හොයන්න බෑ මේ ගුරුකමකට දුන්නේ මිනිහ ගෙනාවේ පස්සේ බලන්න හැම සෛලකම තියෙන ආසනයිට් ප්‍රදේශේ වැඩි වෙලා තියෙනවා එන අවුරුදු ගාණක් නැත්තම් ගිනිච්ච දවසේ ඉඳලම ටික ටික ටික ටික ආසනෙක් තීලා මරුවාට පස්සේ මරපු ක්‍රමේ හොයන්න බෑ. එචි එතකොට ಜಾති දෙක යුද්ධ කරන මට්ටමට නගිනවා. අපි මේ වෙදකම් කරන්න දීපු අපේ රට ජාතික වස්තුවක් වෙන අස්සයා මලයි කිය. එචි ඒ අස්සයා බලන්න අපි දස්සනානුත්තරිය කියලා දෙකිය යුතු උත්තරම උත්තරීතර දේ කියලා යනවා අස්ස රතනේ බලන්න. ඊට පස්සේ බුදුසසුන කියනවා මණි රතනේ. ලංකාවේ එංගලන්ත රජිනගේ ඔටුන්නේ දාන තියෙන මැණික ලංකාවෙන් ගෙනිච්ච එක. ඒ ඔටුන පළඳින්නෙත් නෑ යා. ඒකේ තියෙන කටුකේ තියෙන්නේ. ඉතින් ඒක පෙන්වන්නේ සුවිශේෂ අවස්ථාවක විතරයි. ඉතින් මිනිස්සු බොහෝම අමාරුවේ ඒ රජිනගේ කටුකෙට ගිහිල්ලා අර ඒ නිල් මැණික බල්ලා එනවා. ඉතින් ලොකු දර්ශනයක් ඒක. මේ මනුස්සයා දැන් කියන්නේ මම මැණික් දැකලා තිනවා උසස්ම මැණිකක් දැකලා තිනවා. ඒසා මණිරත්නයත් ඊටාමත්ම දැකිය යුතු දකින්න වටින දරුවෝ දෙමාපියන්ට පෙන්නන දෙමාපියෝ දරුවන්ට පෙන්නන උත්තරීතර වස්තුවක් විදිහට බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මම දන්නවා ලෝකෙ මේ මණි රතනයත් දස්සනානුත්තරිය විදිහට මිනිස්සුયો සලකනවා මේ පොඩි මිනිස්සු නෙවෙයි රාජරාජ මහා මාත්‍යවරු එහෙම නැත්නම් මේ උගත්තු එහෙම නැත්නම් යමකමක් කරන්න පුළුවන් හැම කෙනාම මණි රතනේ දැකීමක් නැත්නම් ලොකුම මැණික හොඳම මැණික අරගෙන පළඳින එක දැකීම දස්සනානුත්තරිය විදිහට සලකනවායි කියලා. ඊට පස්සේ කියනවා උච්චාවාචම්පන දස්සනාය. හුදට කතා කරන්න පුළුවන් මිනිස්සෙක් ඉන්නවනම් දේශපාලන ඒ මිනිස්සයා දකින්න යනවා සෙනඟ හරියට. ඒ කියන්නේ චතුර කතිකත්වයේ තියෙනවනම් උච්චාවාචා කියලා කියන හොඳට මේ මුඛරිකම තියෙන. ඒකිනේ රාජ්‍ය නායකයෙක්ව සිම්පත් කරගන්නවා මිනිස්සු. වෙන මොකක්වත් ඕනේ නැහැ. කතා කරන්න පුළුවන් නම් ඕනේ දෙයකට දැන් මේ මිනිසෙට ඕනේ ගණන් දීලා කියනවා. ඒ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා මේ සමහරු ආගම පැතිරවීමේදී එවන තමයි දේශපාලන මතිමතාන්තර තව කෙනෙක් අතර sannivedana කරනකොට මේ වගේ හොඳ චතුර කතිකයෝ පාවිච්චි කරනවා. ඒ චතුරංගේ චතුර කතිකයන්ගේ කතාව කොච්චරද මිනිස්සුගේ හිත ගන්නවද කියනවනේ. මේ කතාව අහගෙන ඉනකොට ඒ අයිනේ තියෙන ගල් පිළිම වලත් ඔළුව වනනවා කියලා ඔව් ඔව් ඔව් ඔව් කියනවා. ගල් පිළිමත් ඔළුව වනනවලු ඒ තරම් කතිකත්වයට මිනිස්සු කැමති. ඉතින් ඒව බලන්න මිනිස්සු බත් බැඳගෙන යනවා. කූඩාරම් ගහගෙන ඉන්නවා. ඒ මොකද මේ උච්චා වාචා ඒ වගේම මේ මිච්ඡා දිට්ඨි සම්පන්න සමන බ්‍රාහ්මණයෝ මේ මැජික් පෙන්නනවා උඩ යනවා රැස් විහිදවනවා අනේ අම්මේ මෙවට යන තරම් ඔය භවනා කරන කාලේ මාත් ගියා. මං ගියාට පස්සේ කිව්වා අපේ තැනටත් එනවයි කියලා. එයා බින්දගත්තාම පිටියට හේතු වෙලා ටික වෙලාම රැසී දෙනවා කිව්වා. ඉතින් අයි දෙයියනේ නිකම් පෙන්නනකේ මාත් කියලා බලුවා. හිටියා හිටියා හිටියා හිටියා මේ මාසට මේ මාසම රැහැදිලා වගේ නලියනවා. ඒ කතා කරගන්න බෑ. ඉතින් ළඟ ඉඳගත්ත සුදු ඇඳගත්ත ඉතින් ලස්සනයි කියන්න පුළුවන් කාන්තාවක් ඉඳගෙන කියනවා මේ නලියකින් අදහස් කරන්නේ මේකයි. කියලා ඒක විස්තර කරලා දෙනවා. ඉතින් කට බලන්න ඉඳලා කිව්වා මේ රැස්සීද නැද්ද කියලා. අනේ ඒක නම් අද වෙන්නේ නැහැ අයියෝ. වෙන දවසකට රැස්සීදයි කියලා ඉතින් අපිත් පස්ස පැත්තේ අද්දක පියගෙන ගෙදර මේ මේ තරම්ම 이르දි බල ප්‍රාතිහාර්ය සහිත අපේ සිංහල බෞද්ධ විතර අමනියෝ જાතියක් නැහැ. ඕනේ බයිලාවක් පෙන්නුවොත් මැජික් එකක් පෙන්නුවොත් හරියට අර බෙලිගෙඩියක් බිලි ගහක් යට පුදිය ගත්ත හා වගේ කතාවට මුළු කැලයක් කඩාන තිබ්බේ. අද කියනවා අනේ කවුරු හරි හාමුදුර කෙනෙක් ඉන්නවා නම් උඩින් යන්න පුළුවන්. ඉතින් ඔක්කොම බුද්ධ ධර්මයට එයිනේ මෙච්චර Nissan වනේ භාවනා කරනවා කවුරක්වත් උඩින් යන්නේ නැහැ. ඒක දාතක් අර බෙහෙත් පූජාවට ආපෙලා ලොකු සංසිත් ඉන්න වෙලාවේ ඒ මහත් එක්ක කතාවල ඇත්තටම සද්ධාවෙන් කිව්වේ. අවසරයි ස්වාමීන් අපි මේ සබ්බධරීමේ පූජා කරලා ඔබ වහන්සේලාට මේවා කටයුතු කරනවා. මේ මේ කවුරක්වත් නැද්ද උඩින් යන කට්ටිය කියලා. මං පැවිදිච්ච අලුත. ලුකුසාරි කිව්වා මේ තිබ්බට අපිට පෙන්වන්නේ නැහෙනි. තියෙන්නත් ඉඳ තියෙනවා. දන්නේ නැහැ මං දන්නේ නැහැ කියලා. නෑ සංසි එහෙම එකක් තියෙනවා නම් ඉතින් ඔක්කොමලා මේ පැත්තට හැරෙනවනේ. අනේ මහත්තු කපුටොත් උඩින් යනවනේ. ඔගේ මොකද්ද අරුමේ කියලා ඇහුවා. අපේ කට්ටිය කණ්ඩ ගියාම ටොං ගාන දන්නේ නැහැ. මේ මැජික්. ඒක සාමාන්‍ය සම්මිය දෘෂ්ටික ශ්‍රමණ බ්‍රාහ්මණය කරන්නේ නැහැ. ඒ නිසා අපිට බුදුම ආශාවක් තියෙනවා දස්සනානුත්තරියට මේ තරඟ පවත්වමින් <clears throat> මේ එක එකනාගේ කූඩ වැඩ මේ গুপ্ত වැඩ පෙන්නමින් මේ දස්සනානුත්තරියට සිනක එකතු කරනවා ਸਰුවචනන්සිය කියලා තිනේවා අනාර්ය වැඩ කියලා මේ ශාසනයක් පතුරවන්න වැඩ තුනක් තියෙනවා ඉද්ධි ප්‍රාතිහාර්ය ආදේශනා ප්‍රාතිහාර්ය අනුශාසනා පාටි හරිය කියලා. ඉදි ප්‍රාත්‍යහාරය කියනවා වගේ මැජික් පෙන්නනවා. ලස්සන ජටා මටුල් බැඳගෙන ලොකු නවගුණ වැල් දාගෙන රවුල වවාගෙන ඉතින් ඇවිල්ලි වෙරෙලා මේ අන්තෝ මේ මේ බුද්ධජනසේ සඳහන් කරන්නේ මේ ඒ අජින කියන කොටි හමක් උඩ වාඩි වෙලා වටේට මේ මෙවවා විභූති ගාගෙන රැවුල වවාගෙන ශූර මේකක් දාගෙන ඒ කටයුතු කරනවා එතකොට මිනිස්සු පුදුම විදියට පිටිපස්සේ යනවා අර පෙනුවට ඒවට කියන ඉද්ධි ප්‍රත්‍යහාරය කියලා ඊගාට කියන ආදේශනා පාටිහාරය කියලා අනුගේ සිත් කියවීම තුන්වෙනි එක තමයි අනුශාසනා පාටිහාරය මේ වගේ බණ කියන පුළුවන් නම් තේරුම් ගන්න බැන නිකයි මේ තුනෙන් අනුශාසනා පාටිහාරය විතරයි ආර්ය ක්‍රමය ඉද්ධි ප්‍රත්‍යහාරය සහ අනුශාසනා අනික් ප්‍රාතිහාරි සිත්පත් කිවීම බුදුරජාණන් කියන අනාර්යයි කියලා. ඒතිෙද්දි මේ ලාංකිකයා මේ සිංහල බෞද්ධයා මේ මැජික් බලන්න යන හැටි දිහා බලනකොට මේ නිස්සාරණ වණ්ඩේ හිටපු අවුරුදු 30ම මැජික් එකක් මට. මෙච්චර උගත් මෙච්චර දන්න මිනිස්සු මෙච්චර ලස්සන සරල ධර්මයක් තියේදී කී දෙනෙක් පිටිපස්ස යනවා. මේකෙත් අහනවා ඇවිල්ලා උඩින් යන කට්ටිය නැද්ද? මේ කපුටෝ ඉන්නේ. මදි. මෙන්න මෙහෙමයි කියන බුදුරජාණන් වහන්සේ යම් කිසි කෙනෙක් කාමාදි මුත්තාන ලෝකෙදියා බලන්නේ කාමයේ හරහන එහෙම නැත්නම් කාමංචේව ආරම්භ අන්තර්ගතං උපදාදි කාමයම සම්බන්ධ කරන කතා කරන කට්ටිය මේ හත් රතනේ අස රතනේ මණි රතනේ මේව ගැන තමයි කතා කරන්නේ. පත්‍රේ ප්‍රධාන සීස පාටම එව්වා. ඉතින් ඒකට අපි දරුවොත් පුරුදු කරනවා ජනමාධ්‍යත් ඒකටම කට අරගෙන ඉන්නවා කැමරාකාරයෝ. ඉතින් උදේ ඉඳලා හැන්ද වෙනකම් මේක තමයි පෙන්වන්නේ. ඉතින් එහෙව් එකේ යම් කිසි කෙනෙක් මේ මාර පාශයක් මේ තියෙන්නේ මේකට ගිය කෙනෙකුට කවදාකවත් මේ මේ රතන ඔය කියනවා බලන්න ගියාව න නිබ්බිදාය න විරාගාය න නිරෝධාය න උපසමායන අභිඥාය න නිබ්බානාය සංවතී කිසිම දර්ශනයක් කවදාකවත් නිබ්බිදා පිණිස හේතු වෙන්නේ නැහැ. නිර්වේදී පිණිස හේතු වෙන්නේ නැහැ. ඒ වගේම විරාගයේ පිණිස හේතු වෙන්නේ හැමදාම කාමයේමයි වඩවන්නේ. ඒ වගේම Nirodhe පිණිස ඒක ගෙවම් කරන්න බෑ හැමදාම අලුත් වැඩියා කර කර ආලවට්ටම් කර කර පෙන්වන දේක්. ඒ නිසා සරුවත් chance දේශනා කරන මේ පැත්තට ගියොත් කුඩු ගැහුවා වාගේ. ඇබ්බැහියක් අපි මේ කුඩු ගහන මිනිසුන්ට බැන්නට ඕනම කෙනෙක් ගත්තොත් ඕක කාලානේ ඉන්නේ. හැම කෙනාම අර පෙන්නන දේම නැවත ඔලවට්ටම් කරලා පෙන්නවොත් එහෙම උපමට්ටම් කරලා පෙන්නොත් ඒක කරනවා. ඒක හොඳටම දන්න මනුස්සයා තමයි මේ ඇඩ්වර්ටයිස්මන්ට් දන්න එක නම මේ වෙළඳ ප්‍රචාරය කරන කෙනා. ඒකම උපමට්ටම් කරලා ආයෙ පෙන්නපුවාම අර කාපු එකම ආයෙ කරනවා. ඒක අද කාලේ විතර මනුස්ස ඇහැ මේ මායාකරනද හදලා තියෙන දේවල් මේ තාක්ෂණය කියලා කියන්නේ ඔන්න ඔය විකාරයට. ඒ මිනිස්සු පුදුම කෑමක් නේ කන්නේ ටොං ගාන දන්නේ. පුදුමාකාර කෑමක් කනවා. ඉතින් ඒක සරුවචනසේ සඳහන් කරනවා මේක ඇත්ත තමයි මාන්නේ මේක එම ආස්වාදයක් නැත්තේ නෑ. ඒක තමයි ලෝකයා යන පාර. නමුත් සරුවචනංශේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් මේකට කියනවා මේ ප්‍රමාණකරණය කියලා රූප ප්‍රමාණය කියලා මේකට කියන්නේ. පෙනුම පොත්තේ සුද පොත්තේ සුද තියෙනවනම් ඕන දෙයකට යටත් වෙනවනේ ඒ පොත්තේ සුද හොයන මිනිස්සු මේ කාමාදිමුත්තාන කාමං චේව අන්තර්ගතං උප උදපාදි කාමේම දන්න මනුස්සයා මේකට තමයි යන්නේ. ඒ නිසා අද ලෝකේ තියෙන ප්‍රධානම කුමන්ත්‍රණ එහෙම නැත්නම් ජඩ වැඩ වලින් එකක් තමයි රූපලාවන්‍ය. අද මුළු ලෝකෙම ආණ්ඩු පෙරලන්න අද මුළු ලෝකෙම රාජධානි මාරු කරන්න ප්‍රධාන වශයෙන්ම සල්ලි දෙන්නේ මේ රූපලාවන්‍ය මධ්‍යස්ථාන කරන රූපලාවන්‍ය බෙහෙත් වෙන ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රීස්. ඉතින් අපිට මොකෝ ඉතින් කවුරු හරි ලස්සන දෙයක් පෙන්වනවා අපිට නොකා හිටිය ප්‍රශ්න නැහැ බඩට. ඉතින් අර මිනිහෙක් කතාද බඳගත්තු ලස්සන ගෑණියක්. ඉතින් ඌ බැඳගත්ත දවසේ ළම අනේ ඔය හරිය ලස්සනයි යනි. අනේ හරිය ලස්සන යනි කිය ගෙදර ඉතල බත් කකා ඉන්නවලු. අර ගෑණි කිව්වලු යකෝ ලස්සන ඛණ්ඩය වාහේ ගියක් කියක් කරේ හම්බ කරගෙන වරෙන් ගිය. ඉතින් අර මිනිහාගේ වැඩේම ගෑණි ලස්සනයි කිය කිය ඉන්නවා. ඇත්ත තමයි ඉතින් ලස්සන ඛණ්ඩේ හම්බ කරපන් අරුව හම්බ කරන්නේ නැහැ. මේක දිහා බල බල ඉන්න. අද මොකද වෙලා තියෙන බෑන් ඩිස්කෝලෙන් ළමයින්ද? වැඩේම ඔය ටෙලිවිෂන් එක ගත්තා. කම්පියුටර් එක ගත්තා මේ සෙල්ෆෝන් එක ගත්තා එහෙම නැත්නම් පෑඩ් එකක් ගත්තා පෙරල පෙරල බල බල බල බල ඉන්නවා ඒක නිකන් කුඩු ගාපෙවුම් වගේ වළක්වන්න බෑ මොන විදියෙන්වත් දෙමාපියන්ට වළක්ව මොකද හේතුව දෙමාපියොත් ඒකමනේ කරන්නේ ඉතින් මේ දසනානුත්තර ඉතිරි බුදුරජාණන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් සරුවච්චන් වහන්සේ දැක්කොත් නැත්නම් සරුවච්චන් ශ්‍රාවකයෙක් දැක්කොත් ඒ මිනිසයා සත්තානම් විසුද්ධියයි සෝක පරිද්දවාණං සමතික්කමාය දුක්ඛ දෝමන සද්දකමාය ඥායස අධිකමාය නිබ්බාණස්ස සච්ච කිරියයි කියලා ආනිසංස හතක් මේ ජීවිතේම ලබනවා මේ ජීවිතයේදීම බලනවා නම් බලන්න තියෙන්නේ සරුවචන් වහන්සේ. එවන්තන් සරුවචන් ශ්‍රාවකේ. අපේ සිංහල බුද්ධ ආගමේ හීනෙන් දැක්කොත් හාමුදුරු කෙනෙක් පහුවෙන්දට මරණයක්. ගමනක් කරනකොට ආම්සුකෙක් මුලිච්ච වුණොත් ඒ කාන්තේම ගමනේ නස්කුණි මුස්පේන්තු වැද්දෙක් ආම්සුකෙන් දැක්කොත් උඩ දඩයන් හම්බෙන්නෙත් නැහැ. ඒ තරම් අපිට මේ ආම්සුකෙන් දැකීම කියන එක ආම්රුවේ දකින්නට හක් gediye කියලා කියනවා සෝමපාල කියලා කියනවා. මොකද දෙන්නම ඔය ඔගට්ටි ඔය මිනි මරුන් වලට සම්බන්ධ වෙච්ච ගන්නේ ආම්සුව දකින්නකොටම ඒ මට්ටම තමයි අවිලා තියෙන්නේ. ඒක නිසා අර ඉටි රතනේ හත් රතනේ අස රතනේ බොහෝම දසනු දසනුත්තරියක් නමුත් මේ භික්ෂුන් වහන්සේ නමක් දැකීම එහෙම මේ බණ භාවනාවක් කරන කෙනෙක් දැකීම නැත්නම් සරුවචන් වහන්සේ දැකීම අරතරන් ආනිසංස තිබුණත් අර මිනිස්සු යන්නෙම කාමාදිමුත්තාන මේ ඇහැපිනවන දෙයට ඒක ඇත්තම තමයි ප්‍රමාණකරණයේදී රූප ප්‍රමාණය තමයි මිනිස්සු ඔක්කොමලා සලකන්නේ ඉතින් රූප ප්‍රමාණය ඇතුව බැලුවත් සරුවච්චන් වහන්සේ දිහා බැලුවොත් ඒ රූප ප්‍රමාණය ලෝකේ තිබෙන උත්තරම පුරුෂයා දෙචිසක් මහා පුරුෂ ලක්ෂණ සහ 80ක් ව්‍යංජන සහිතව උදේ ඉඳලා හැන්ද වෙනකම් බල බල ඉන්න පුළුවන්. ලිච්ඡවි කියන මේ මේ මේ වක්කලි කියන හාමුදුරුවෝ සරුවච්චන් වහන්සේ දිහා බලන්නව පැවිදි වෙලා උදේ ඉඳලා හැන්ද වෙනකම් ගන්ධකිලිය ඉඳගෙන සරුවච්චන් දිහා බලන්නේ. සරුවච්චන් තර තින ආශාවට දුන්න දවස් දෙක තුනක්. සීලකෝ මේ විලිච්ච මේ වක්කලි මේ දෙතිස් කුණ බෙදියා බලන් ඉඳලා ඇති වැඩේ මොකද්ද? තරුවත්යන්ස කියනවා තමන්ගේ තියෙන දෙතිස් කුණ බෙකිය. ඊළ වැඩක් කරගන්නේ. ඉතින් ඒක නිසා මේක පටලවා ගත්ත තැනකුත් තියෙනවා. ඒ මොකද්ද? අද හෙළුවෙළු ගෑනු රූප වගේම පත්‍රවල වැඩියෙන්ම විකිනෙන්නේ බුදු රූප. එක සතිපතා පළ කරන බෞද්ධ පත්‍රයක බලන බුද්ධ රූප කීයක් තියෙනවද කියලා. ඒ පත්‍ර මෙච්චර ලස්ස ගාන පහුවෙන කුණු කුඩේට ගියාම මොකද වෙන්නේ කියලා බලන්න බුද්ධ පූජාවට. වට්ටක් අවතන්න කොච්චර මේ පත්‍ර පාවිච්චි කරනවද කියලා බලන්න. කරවල උතන්න කොච්චර මේ එක පාවිච්චි කරනවද කියලා බලන්න. කෝ මිනිස්සුන්ගේ තියෙන ඔය බුදු පිළිමයකට තියෙන ගෞරවේ මම හොඳයි කියන නිසා නෙවෙයි කියනවා බුරුමේ කිසිම දවසක මොනම හේතුවක් නිසාවත් බුදු පිළිමයක් අච්චු ගහන්න තහනම්. පොතක පිටකවරකටවත් දාන්න දෙන්නේ නැහැ. ඒක රජෙන් අනුමත කරගන්න ඕනේ. එහෙම නැත්නම් ලංකාව වගේ රටක හෙලිවැලි ගෑනු සහ බුදු පිළිම කියන දෙක විතර විකිනන දෙයක් ඇත්තේ නැහැ. ඒ මේ දස්සනානුත්තරීට ගන්න එකක් නෙවෙයි. ඒ පත්‍රකාරයන්ගේ හුනියමක් ඒ. මට එක දශක් මිනිස්සෙක් කියනවා මේ මුස්ටික් මිනිස්සෙක්. ඒ මිනිස්සයා හඳුන් කුරු බිස්නස් කරලාලු ජීවත් වෙයි. හොඳ ලක්කෝටිපතියෙක්. කඩේට ගියාට පස්සේ තේ කප් බීලි වලලා කත පිහන්න පත්‍ර කෑල්ලක් ගෙනත් දුන්නා. ඒ සාමාන්‍ය කඩේකට යන කෙනෙක් වෙන්න ඇති ඉතින්. ඊට පස්සේ ඒකේ තිබුණේ බුදු පිළිමයක් ලු. ඔළුව යත ගහගත්තලු මේ මොකද්ද මේ මේ අත පියන්න ගෙනත් දීපු කොලේ බුදු පිළිමයක් තියෙන කියලා. ඒ කීයකනත් එක කියනවා තාම යා ගිහිලා වීදුරුවක් යට තියාගෙන ලියන මේසේ බුදු පිළිම තියාන ඒකට වැද වැද ඉන්නවලු. අනේ මම අද යපෙන්නේත් මුස්ලිම් වුණාට මේ හඳුන් කූරි විකුණලානේ. මුන්නවහන්සේ නිසානේ. මොකද අත පියන්න කොලේ ගෙනත් දුන්නේ බෞද්ධයෙක්. ඊග අපිට ගාණක් නැහැ මොකද ඒ තරම් ඒක අපේ පහත් තත්ත්වයටපත් කළා ඉවරයි. ඒක නිසා අපි මෙතනදී මේ බලන්න හදන්නේ බුදුහාමුදුරන්ගේ ෂඩ්වර්ණ වර්ණ රස්නේ නිසා නෙවෙයි. බුදුහාමුදුරන්ගේ බෝධිය උන්වහන්සේ අවබෝධ කරගත්ත මේ බෝධිය අවබෝධ කරණ්ඩයි අපි බැලුවොත් අපේ කතාවට දාගත්තොත් දසරණුත්තරේ වශයෙන් හත්ති රත්න ඉස්ති අස රත්නේ මණි රත්නේ තියේදී අපි යම් විදියකට බුද්ධ රත්නේ දිහා බලන්න හදනවා කියලා කියන්නේ ලොකු බුදු පිළිමයක් හදාගෙන ඕක උඩ වාඩි වෙලා ඉන්න එකම නෙවෙයි. ඒකත් යම් විදි විදිහක ළමා ආස්වාදයක් තියෙනවා. නමුත් යම් කිසි කෙනෙක් බුදුහාමුදුර අපිට දීපු මේ සතිපට්ඨානය කරන්න හදනවා නම් එතකොට එයා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල තියෙන පළවෙනිම දෙයට බැස්සා වෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂ වල ධර්ම වල පළවෙනියම තියෙන සතර සතිපට්ඨාන. ඒ සතර සතිපට්ඨානේ කය මුල් කරගෙන කාය අනුපස්සනාවට බලන්න ගියා නම් මහා කාශ්‍යප සරුවච්චන් වහන්සේ කියලා ඉන්නවනේ මේ ගෞතම සරුවච්චන් වහන්සේට ඉස්සෙල්ලා පහළ වෙච්ච සරුවච්චන් වහන්සේ නම. උන්වහන්සේගේ ඒ බුද්ධ චරිතේ බුද්ධ වංශය කියලා එකට කියන්නේ සම සම්පින්නණය කරලා කියනවා ධම්මචේතින් සමුස්සෙත්වා කස්සපෝ පරිනිබ්බුතෝ කියලා. උන්වහන්සේ මේ ධාතු චේති වන්දනා කරන එක නෙවෙයි මතු කරලා දුන්නේ ධම්ම චේති වන්දනා කරන එක. ධම්ම චේති කියලා කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන එක. අපි අද කරන්නේ වන්දනාව ගිහිල්ලා කරන්නේ ධාතු චේති. ඉතින් මං ගිය පාර ඇමරිකාව ගිය වෙලාවේදී මම ගියා ඔය දැන් අවුරුද්දකට විතර ඉස්සර වුණා ඒ අපත්‍ත්‍ච පණ්ඩි ස්වාමීන් වහන්සේ. ඉතින් මට එක්කෙනෙක් කිව්වා ස්වාමීන් වහන්සේ කියලා වඳිනවා දකින්නත් අපිට ආතයි මට එන්න හම්බ වෙන්නේ නැහැ මං තිවුරක් දෙන්නම් ගිහිල්ලා ස්වාංශයට වැඳලා ගුරුවරයෙක් වතේ වැඳලා ඉන්නේ. ඒක ඉතින් මාත් ගියා. ගියාට පස්සේ මං දවස් තුනක් උන්වහන්සේත් එක්ක ගත කරා. මට ලොකු වටිනා අවස්ථාවක් ලැබුණා. ඒකම අපි මේසේ වාඩි වෙලා ඒ ස්වාංශික දාන්නේ වළඳලා. ඉතින් මට ඒක නිකන් බ්‍රහ්ම ලෝකෙට ගියා වගේ ලොකු වාසනාවක්. ඒ ස්වාංශිත් මාව ඇත්තටම මේ අමුත් එක් වශයෙන් පිළිගත්තා. පිළිගන්නකොට එතනම හිටියා. හාමුදුරු කෙනෙක් එයා බුරුම දොස්තර නේනෙක් මහත්තයෙක් අද සිවුරු අරිනවා. එයා తాවකාලික පැවිදි වෙලා අද සිවුරු අරින දවස. ඉතින් එයා හාමුදුරුවෝ වාඩි වෙලා ඉන්නවා. මැද හිටියා කමටහන් දෙන හාමුදුරුවෝ කෙනෙක් මම ඉස්සරහා ඉන්නවා. දැන් අපි හතර දෙනා දාහනේ වළඳ උඩට සිවුරු අරින එකනා කට මැද දොඩවණු. සයිඩුට කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ මම බුරුමේ ආවට පස්සේ මට ලොකු වාසනාවක් වුණා මෙතන ඉන්න ලොකු ස්වාමීන් වහන්සේ නමක් ඒ හම්සෝ ගාම මම පැවිදි වුණේ. මං ආයේ ඔබ වහන්සේගේ මේ වැඩමුළුවට ඒ මං හෙට සිවුරු අරිනවා. මං ආයෙත්තර දොස්තර කෙනෙක් විදිහට වැඩ පටන් ගන්නවා. එතන ස්වාමීන් වහන්සේ අපේ අපේ ස්වාමීන් වහන්සේ ඇමරිකාවේ බුරුමේ තියෙන ස්වේදගෝන් චෛත්‍ය විතර ලොකු චෛත්‍යයක් හැදුවා. රත්තරන් ගෑවා. ඒහා සමාන උසකින් හැදුවා. ඒකනම් පුදුමාකාරයි කියලා දැන් මේ දානමේසි කියවනවා මම දැක්ක සයිඩෝගේ ඔළුව සම්පූර්ණයෙන්ම අප්සෙට් ගියා. ඊට පස්සේ සයිඩෝ ඇහුවා ඒ පැවිදි හෙට ආපු පැවිදි වෙන හාමුදුරන්ගේ මේ ධාතු චේතිත වදින්නේ ධම්ම චේතිත කියලා. අර හාමුදුරනේ මෙලෝදිය තේරෙන්නේ නැහනේ. ධාතු චේති කතාවක් මෙයා කරනවා. හාමුදුරෝ කියනවා ඔබ ලොකු හාමුදුරෝ කියනවා ධාතු චේතිත වදින්නේ ධම්ම චේති කියලා. මයින් ඇහුවා ධම්මජි උඹට තේරෙනවද කියලා. එසි මං කෝ ස්වාංශි ගියේ පාර වැඩමුළුවට ඔබ වහන්සේ ඕකනේ මාතුකාට ගත්තේ. කස්සප තරුවච්චන් ආනන්දසේ අපිට කිව්වේ මොකද්ද? මේ ධම්ම චේති වන්දනා කරන්න. ධාතු චේති පිටිපස්සේ යන්න එපා. ධම්ම චේතින් සමුස්සෙත්තා කස්සපෝ බන්නේ. ඕක නෙවෙයි මං අහන්නේ ඔබට තේරෙනවද කියලා. මං කිව්වා තේරෙනවා ස්වාමීන් වහන්සේ සතිය වඩපන්. මේ සතිය වැඩිම ඔය කියන ශ්‍රේතගොන් චෛත්‍ය හදනවට වැඩිය කොච්චර වටිනවද? දැන් මේ ආමුදෝ තව කතාවක්. අරක දිග මෙච්චරයි පහළ මෙච්චරයි පේසවල් මෙච්චර රත්න යට ඉන්න කාටමස්ථානයේ චාතු කකුල පාගලා කිව්වා කට වහගෙන හිටපන් කියලා. ඒත් නතර කරන්න බෑ. එච්චර පුරාජේරුව මෙච්චර ලොකු චෛත්‍යයක් ඉන්දියාවේ හැදුවයි කිය. ඉන්දියාවේ නෙවෙයි ලං ඇමරිකාවේ. ඉතින් මේ පටලවිල්ල මේ තියෙන අපි මේ සිංහල බෞද්ධයා පටලවාගෙන යන ඇවිල්ලත් ඒ වෙනුවට බුදුන් දකින්නවා කියන්නේ මොකද්ද කියන එකත් කියලා දෙන්න මං උත්සාහ කරුවට මං කවදාකවත් වෙනසක් නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කාටවත් කියන්න බැරි වෙයි කාටවත් තේරු කළ දෙන්න බැරි වෙයි මේ එක චිත්තක්ෂණයක් සතියෙන් ඉන්න එක අපි මේ ජීවිතේම කරපු ලොකුම පිංකම කියලා මං හිතන්නේ කවුරුත් මම මේ බඩු වික්කට බඩු ගන්න කැමති කෙනෙක් ඉඳී කියලා මේගොල්ලෝ ඉන්නේ මේ වැඩමුළුව ඉවර වෙලා ගිහිල්ලා ධම්මදිව ගිහිල්ලා පිං කරගෙන ඉන්න නැත්තම් කටින පිංකමක් කරලා පිං කරගෙන ඉන්න නැත්තම් වට වන්දනාවේ ගිහිල්ලා පිං කරගෙන ඉන්න නැත්තම් අපරාධ මේ හිටියාම වන්දනා කරන්නත් නැහැ හැන්දෑවේ නිකම්ම නිකම් මෙතන ඉන්නවා කිසිම නැහැනේ මේකේ. ආලවට්ටමක් නැහැනේ. ඉතින් ඉන්නෙම ඉවර වෙච්ච ගමන් ගිහිල්ලා ඒක ලියලා මේකේ ඉන්න ගමනොත් කතා කරන්නේ මොකද්ද? මේ කට්ටිය අපි එකතු වෙලා මේ දඹදිව යන්න. ජේතවනාරාමේ වටේට නැත්නම් රුවන්වැලි සෑය වටේට සාදු කියලා යන්න තියෙනවනේ මේගොල්ලෝ කුසු කුසු ගා කතා කරනවා. ওই කතාව ඕනේ නෑ. සතිපත්ත්වයන් කියලා කිව්වහම කියනවා හරි සැරයි. භාවනා කරන්න ගියාම බොහොම සැරයි. මොකද කවදාකවත් පිළිගන්න කැමති නැහැ එක චිත්තක්ෂණයක් සතිමත් වීම ਸਰුවචනාංශයට කරන තරුණ දාංශයේ දැකීමක් ਸਰුවචනාංශ කරන ගෞරවයක් ඒක කරන්න කොච්චර අමාරුද කියලා. ඒ නිසා මම මෙහෙම කතාව පටන් ගන්නම් මේ ටික කියපු නිසා. අපි හිතන්න අපි දැන් මෙහි ආවා. සිල් සමාදන් වුණා. කමටහන් ලැබුවා. උපදේශපන්තියත් ලැබලා අපි ඇවිල්ලා වාඩුණයි කියලා හිතන්න. සක්මන් කරලා ඇවිල්ලා වාඩුණා. වාඩි වෙලා අපි තොන්න උපදේශපන්තියට හිත දාන්න. දාපුවම කියනවා කය සමබර කරලා වාඩි වෙලා සමමිතික කරලා වාඩි වෙලා ලිහිච්ඡ ස්වරූපෙන් තියාගෙන මේ කයට හිත දාන්න දෙයි කියලා. මේ කවුරුවක්වත් උත්සාහ නොකරනවා නෙවෙයි. උත්සාහ කරාට කීයෙන් කී දෙනෙකුද හිත මේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා මම ඉඳුන් හිටුන් පහසුකම් මට තියෙනවා මම මේ මගේ කයේ ඉඳගෙන ඉන්න කයේ හිත පවතිනවා කියන එකට හිත අරගෙන දැන් මං ඉන්නේ සතියෙන් කියන එක තේරුම් ගන්නද කොච්චර අමාරුද කියලා හිතනද අපි හිතමු මේ කතාව පැත්තක තියලා කිනකොට පුළුවන් උනායි කියලා. මේ ආව වාඩි වෙලා සියලු පින් අනු සීපත් කරලා මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවයි කියලා. මම අර කමඨාන් සුද්ධ කරන මතක් කරා වගේ යම් වෙලාවක කාට හරි මුළු ලෝකෙම අමතක කරන්න බැරි නම් කයට හිත ගන්න අමාරුයි. කොයි වෙලාවක හරි කයට හිත ගන්න පුළුවන් වෙන්නේ ලෝකෙම අතීත අනාගත වශයෙන් අමතක කරන්න ඕනේ. අරයා මෙයා ගැන අමතක කරන්න ඕනේ. gedara dora ගැන අමතක කිරුවොත් විතරක් කායට හිත ගන්න පුළුවන්. ඉතින් මේක මම කියන්නේ මුළු ලෝකෙම දන් දුන්නොත් විතරයි එක චිත්තක්ෂණයක් කායට හිත ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මේ 19කට දන් දෙනවා 29කට දන් දෙනවා කියන එකට වඩා ශක්විත රජකමක් නෙමේ දන් දෙන්නේ මුළු ලෝකෙම දෙන ලෝකෙම දීලා එක චිත්තක්ෂණයක් Taman ඉන්න කයට හිත ගත්තාම මේකෙදී සිටින දානානිසංස විතරක් හිතන්න සීලානිසංසෙපා සමාධියානිසංසෙපා එක චිත්තක්ෂණයක් Taman ඉන්න කයට හිත ගන්න පුළුවන් වුණා නම් ඒ චිත්තක්ෂණයේ හිත ලෝකෙ දන් දෙන්න එපායි මේක කරන්න පුළුවන්ද කියලා බලන්න තිරසං ආත්මික ලැබුණා මේ කරන්න පුළුවන් බලන්න යක්ෂාත්මයක් ලැබුවා නම්, දේවාත්මයක් ලැබුවා නම්, බ්‍රහ්මාත්මයක් ලැබුවා නම් බෑ. මේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීලා තියෙනවා මේ ලැබිච්ච ඕලාරික අත්පටිලාභේ සාක්ෂි කරගෙන මේ කය සාක්ෂි කරගෙන මේක බොහෝම සතුටින් සමබරව කය වාඩි කරවලා කය පිළිබඳව මම දැන් මෙතන ඉන්නවා මම දන්නවා මේක කාට හරි සතුට වෙන්න පුළුවන් නම් මේ චිත්තක්ෂණය මම මුළු ලෝකෙම දන් දීපු කුසලයේ සිද්ධ වෙනවයි කියලා. එතකොට බුදුරජාණන්සේක වචනෙන් කියනවා නම් බුදුරජාණන්සේ කියන්නේ යම් කිසි කෙනෙක් එක චිත්තක්ෂණයක් කයේ හිත පිහිටවල ඒ බව දන්නවනම් එයාට ගෙවල් දොරවල් සම්බන්ධ, ගෑනු පිළිපි සම්බන්ධ, හරක බාන සම්බන්ධ, රත්තරන් මිනිපොතු සම්බන්ධ සියලු අසහනයකින් තොර උණයි කියලා. ගෙවල් දොරවල් පිළිබඳ තියෙන බාහිර ලෝකෙ පිළිබඳ සියලු අසහනයන්ගෙන් තොර වෙනවා. තියෙනවා නම් යම් අසහනයක් මේ කයට සම්බන්ධ අසහනේ විතරයි. ඒක එහෙමම ලියලා තියෙනවා චුල්ලසුඤ්ඤත සූත්‍රයේ යම් කිසි කෙනෙක් කයේ හිත තියාගෙන එයාට මේක තමන් මේ කරන දා ධම්මචේති වන්දනාවේ අගේ ආඩම්බරේ දැනගන්න ඕන නම් හිතේ කයේ හිත තියෙන හැම චිත්තක්ෂණයකම එයා ලෝකයක් අසහන ලෝකයක් දැවිලි තැවිලි ලෝකයක් චිත්තාවේග අතහැරියා වෙනවා. එතකොට ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඒකයි අමාරුම දේ. මේ කයේ දැනෙන අසහනය නිසා. කයේ දැනෙන අසහනෙන් කියනම ලෝකේ නැහැ. හැබැයි කයේ අසහනෙ තියෙනවා. මෙන්න මේක මන් දන්නවා මන් දන්න තාලෙන් කියලා දෙන්න තේරුම් ගන්නවා මට පේනවා මූණු නිකන් බලනකොට එන ගහච්ච සෝම් පිට්ටනිය වගේ එක්කෙනෙකුටවත් ආසාවක් නම් හිතෙන්නේ නැහැ මේ කියන බණ වලට. යම් වෙලාවක වාඩි වෙලා මේ කයේ කැක්කුම් පිපුරුම් දැනෙනවයි කියන්නේ කයේ සතිය පිහිටෝලානේ. ඒතකොට ලෝකේ දන් දීලානේ මේකට සතුටු වෙන්න පුළුවන්. කයේ යම් වේදනාවක් දැනෙනවා. ඉඳගෙන ඉන්නකොට රත් වෙනවා දැනෙනවා. ඉඳගෙනකොට වෙහෙසක් දැනෙනවා. ඉතින් මෙයා හිතාගත්තොත් මේ රත් වෙනවා වේදනාව දැවිලි දැවිලි කයේ දැනෙන්නේ සතිය පිහිටු පින්නනේ. මේකට හොඳට මෙහිත් සමාදන් වුණා නම් ඒ වෙලාවේ මුළු ලෝකෙම අයින් වෙලානේ තියෙන්නේ. මෙන්න මේක කියන්න ගියොත් එහෙම මේ භාවනා කරනකොට උඹේ කයට හිත එයි. ආපුවාම කයේ මේ කැක්කුම්පි පිරුන් දැවිලි තැවිලි නලියන ගති පෙනේ. ආන්නේ ඒක සතුටෙන් බලාන ඉන්නවා ඒ සතුට මොකක් නිසාද? මට ලෝකයක් කරදර නැහැනේ. තියෙන කරදර ටික කයට සම්බන්ධ විතරයි. ඒ නිසා ඒක ගණන් ගන්න එපා. ඒක දරන්න පුළුවන් එකක් නේ. ලෝකයක් හිත කරදර ගන්නවට වැඩිය කොච්චර හොඳද? මේ කයේ හිත පවත්තන එක කියලා. එතකොට බුදුන් එක්කනේ අපි කටයුතු කරන්නේ. ලැබිච්ච මනුස්ස ජීවිතයත් එක්කනේ කටයුතු කරන්නේ. බුද්ධෝත්පාද කාලේ දුර්ලභයි. manussත්ත්ව ප්‍රතිලාභේ දුර්ලභයි. ක්ෂණ සම්පත්තියේ දුර්ලභයි. අපි මේ ක්ෂණ සම්පත්තිය ලැබුවට පස්සේ අපි මේ බුදුන් දේශනා කළ ධර්මයක් අස්පනා අපිට අත්දකින්න වෙලාවක අපිට මේ කයේ වැටෙන දරතය, කයේ වැටෙන වෙහෙස, කයේ වැටෙන මේ දැවිලි තැවිලි වාසනාවක් විදිහට සලකන්න වෙනවා. ප්‍රමෝදයක් විදිහට සලකන්න වෙනවා. ප්‍රතිපදාවක දියුණුවක් කියලා සලකන්න වෙනවා. කෙලස් කැපීමක් කියලා සලකන්න වෙනවා. අමාරුයි මේක කොච්චර කිව්වත් කවුරුත් පිළිගන්න කැමති නැහැ. හැමදේනම චෝදන ලයිස්තුවක් ලියනවා. අනේ ඉඳගත්තුම සුවංශ අතනක කියනවා, මෙතන පුපුරනවා, මෙතන අමාරුයි, අතන අමාරුයි කියලා චෝදන ලයිස්තුවක් දුන්නට මේ සතිය පිහිටවපු නිසා ලැබිච්ච ආසින්සනයක් කියලා හිතා ගන්න පුළුවන් වෙනවනේ. ඔන්න හිතා ගන්න පුළුවන් මේ මනුස්සයා යෝගාවචරයක් වෙන්න හදනවා. වර්තමානයේ හිත ගත්තා නම් දැනෙන්නේ දැවිලි දැවිලි තමයි. ඒ දැවිලි දැවිලින් අදහස් කරන හිත පිහිටියා. ඊට පස්සේ බුදුරජාණන්සේ සඳහන් කරනවා දැන් මේ කය කියන්නේ හතරමා ධාතුන්නේ. යම් වෙලාවක වායෝ ධාතුව නැගී හිටියයි කියලා හිතන්න හුස්ම ගත්තා. පිම්බීමක් ඇති වුණා. ඒක නැගී හිටින තාක්කල් ආපෝ තේජෝ පඨවි ධාතු නගින්න බෑ. එක ධාතුවයි එකවරකට නගින්න. තේජෝ ධාතුව නැග්ගනම් ඒලයි වායෝ ධාතුව යටපත් වෙනවා. ආපෝ ධාතුව නැග්ගනම් අනික් ධාතු තුන යටපත් වෙන නිසා මේ කය කියලා මුළු කයම බැලුවේ නේතර කමන්නේ ප්‍රකටව වැටහෙන ධාතුවට විතරක් හිත දාන්නයි කියන්නේ. මට එතකොට පිම්බෙනවා වැටේනවා. හැකිලෙනවා වැටේනවා. නැත්නම් දාඩිය වැටෙනවා වැටේනවා. නැත්නම් කටට කෙල වුණනවා වැටේනවා. නැත්නම් නාසයට හොටු වෙනවා වැටේනවා. එහෙම නැත්නම් ඇහැට කඳුළු වෙනවා වැටේනවා. මොනවා වැටුණත් ඒ වැටෙන දේ නිසා ඒකට හිත ගියාට පස්සේ එයාට මේ පටවි ධාතු හොයන්න ඕන ගමන් නැහැ. තේජෝ ධාතු හොයන්න ඕන දැන් වැටෙන්නේ ආපෝ ධාතුව නම් එයි හිත හිටියොත්. බුදුජානක කියනෝ එයාට ඒ වෙලාවේ මේ ආපෝ ධාතුව සම්බන්ධ දරතයක් දැනේ. වෙහසක් දැනේ. දැවිලි දැවිලි දැනේ. හැබැයි අනික් ධාතු තුනත් නැහැ ලෝකයක් නැහැ. අනික් ධාතු තුනෙන් එන වෙහසක් නැහැ ලෝකයක් නැහැ. අන්න ඒක තේරුම් ගන්න පුළුවන් නම් කයම බලන හිටපු එකන එන ආපෝ ධාතුවට එන තේජෝ ධාතුවට එන වායෝ ධාතුවට හිත දාන්නේ අර ධර්ත ගතිය දැවිලි තැවිලි ගතිය තවත් හතරෙන් එකට බසනවා. নিকමට හිතනද අපි බලන හිටිය හුස්ම ටික දිහයි කියලා. වායෝ ධාතුව. ඒකත් නතර වුණොත් දැන් මොකද වෙන්නේ? හුස්ම ටිකත් එන්නේ එන්නේ එන්නේ නතර වුණොත් දැවිලි තැවිලි නතර කරා. කයට හිත දැරීමෙන් ලෝකේ දැවිලි තැවිලි නැතර කරා. කයේ එක ධාතුවට හිත දැමීමෙන් කය නැතර කරා. ඒ ධාතුව සංසිතීමේ ප්‍රතිපදා විදිහට යනවා. ඉතින් හිතලා අපිට පුළුවන් වේද කාටද හේතු කරලා දෙන්න මේ වැඩමුළුවේ තුන්වෙනි හතරවෙනි දවසේ වෙනකොට කෙනෙක් හරියට මේ කතාව දන්නවනම් හුස්මට හිත දාගෙන හිටියොත් ඒ හුස්ම සංසිඳනවා දකින්නයි කියලා කියන්නේ මේ කෙලෙස් කැපීමක් සිද්ධ වෙන්නේ බුදුන්ට කිට්ටු වීමක් සිද්ධ වෙන්නේ ප්‍රතිපදාවේ දියුණුවක් සිද්ධ වෙන්නේ සතිය වැඩිවීමක් සිද්ධ වෙන්නේ කියලා. එතකොට විරාගය, නිරෝධය, නිබ්බාණය එහෙම නැත්නම් උපසමය එහෙම නැත්නම් අභිඥාව සිද්ධ වෙන්න පටන් ගන්නවා. මේ මේ වැඩමුළුවකට ඇවිල්ලා දවස් 3-4ක් හරියටම අරමුණකට හිත දාලා හිටියොත් ඒ අරමුණේ ගෙවන් වීම, නිරෝධය, ගෙවි යෑම බලාගෙන මේක භාවනා වේදී වුණාක් මේක ප්‍රතිපදා වේදී වුණාක් මේක මට කළ හැක්කක් මම මේකට අකුල් හෙලන්නේ මම මේක දිහා බලාන ඉන්නවා කියලා ගත්තොත් ඔය අස්ත රත්නේ බැලුවා වගේ හති රත්නේ බැලුවා වගේ මණි රත්නේ බැලුවා වගේ ඉස්ති රත්නේ බැලුවා වගේ නෙවෙයිනේ මේක ඒකාන්තයේම සත්තාන විසුද්ධිය සත්‍යයේ විසුද්ධිය පිණිස හිටනවා ශෝක පරිද්දවාන සමතික්කමයි කයට හිත දාගොම ලෝකයක් ශෝක පරිදේව නැතු යනවා කයෙන් එක ධාතුවට හිත බාපු ගමන් ලෝකයක් සහ කයට සම්බන්ධ ශෝක පරිදේව නැතිලා යනවා. ඒ ධාතුව සංසිඳනකොට ශෝක පරිදේව දුරු කරන්න පුළුවන්. දුක්ඛ දෝමනස්ස කියලා කියන්නේ කායික සහ මානසික දුක්. එතකොට පාර පෑදෙනවා. මිනිහට ඥායස අධිගමයි මම මෙතෙක් කල් කිරුවේ ගොඩ ගහන එක එක ධාතුවකට එක ආනාපානකට එක වම දකුණකට හිත දාලා ඒක ගෙවම් කරන තැනට ගියා නම් එයා ක්‍රමයේ ඉගෙන ගන්නවා. බුදුහාමුදුරු උගන්වපු ක්‍රමයේ ඉගෙන ගන්නවා. ඒකට කියනවා න්‍යායස්සාධිකමයි න්‍යාය තේරෙනවා. එතකොට තේරෙනවා මේ නිවන කියන එක gediye pitin නොලැබුණාට යොදන යොදන කාලයට සාපේක්ෂව ටික ටික ටික ටික අපි මේ දසනානුත්තරිය හරහා බුදුහාමුදුරුවෝ පෙන්ලා දීපු මේ දර්ශනය අනුව ගමන් කිරීම නිසා බුදුන් දකිනවා ඒක නිසා කොයි වෙලාවක හරි කාට හරි තේරෙනවා නම් මේ ඉදිරිපත් කරගත්ත අරමුණ සංසිඳිලා සංසිඳිච්ච වෙලාවේ Taman අත්දකින්න යමක් අත්විඳිනයක් තියෙනවා ඒ තමයි බුදුහාමුදුරුවෝ අත්දකින්න දේ. ඊට ඇයි මොකොත් බලාපොරොත්තු වෙන්න එපා. Taman ආනාපාන හිත දාලා ආනාපානේ සංසිඳව ගන්න. සංසගතව කලබල වෙන්න එපා කලකොල වෙන්න එපා කම්මැලි වෙන්න එපා නීරස කරන්න නැතුව ඒකාකාරී බවකට යන්නේ නැතුව දැන් යම් ශක්තියක් දැනෙනවනේ තමයි. ආනපානේ සංසිඳුවාට පස්සේ මේ ශක්තිය අපි ඉපදෙන්න ඉස්සෙල්ලා ලෝකයේ ඇති වෙච්ච ශක්තියක්. අපි මැරුණත් ඉතුරු වෙන ශක්තියක්. මෙන්න මේ ශක්තියට හිත යොදාගෙන ඉන්න පුළුවන් නම් සරුවචන් වහන්සේත් ඉන්නේ එතනමයි. සාරිපුත්‍ර සාංශෙත් ඉන්නේ එතනමයි. ඒ නිසා එතෙන්ට යන්නත් පුළුවන්. උගෝදෙනෙක් බයයි. උගව දෙනකොට තේරෙන්නේ ආතපాత නැති වුණා වගේ කොහේ යනවත් දන්නේ නැහැ දැන් මොකද කරන්න ඕනේ දන්නේ නැහැ කියලා සැක උපදවනවා. නමුත් හරියටම බුදුන් දකින්න අදහතින් නැත්තම් මේ සරුවච්චන් වහන්සේ මම මේ දකින්නේ. සරුවච්චන් ශ්‍රාවකයෙක් දකින්නේ. නැත්තම් බෝධිය දකින්නේ. එnde ende ende ende අරම ගෙවන් වීම සිදු වෙනවා. මේකයි දස්සනානුත්තරිය කියලා කියන්නේ. මේකයි අභිඥාව කියලා කියන්නේ. විශිෂ්ට ඥාණයෙන් දතවිත මේකයි කියලා තේරුම් කළ දෙන්න බැරිම නම් නෑ හැබැයි ඕනම කෙනෙක් මේක බාරගන්නේ අනිකුත් සියලුම ක්‍රම උත්සාහ කළා බැරි වෙච්ච තැන විතරයි අනික් নানা ප්‍රකාර ක්‍රම උත්සාහ කරනවා නිවනට යන්න බැරිම තැන තමයි මේ තමන් භාවනා කරපු අරමුණ ගොරෝසු තත්වෙදලා සියුම් කරලා අතිසූක්ෂම තත්වයට යන බව යනකොට ඒකට අනුග්‍රහ කරන්න ඕනේ ඒක තමයි විශිෂ්ට ඥාණයෙන් දත යුත්ත ඒක තමයි බුදුන් කියන්නේ ඒක තමයි බුදුහාමට උගන්ලා තියෙන දේ කියන එක කියලා දෙන්න මම හරියට පහසුකම දකිනවා පොඩි දරුවොත් එක්ක. පොඩි දරුවන්ට ඔක් කියපු ගමන් හරි බොහෝම ඉක්මනට තේරුම් ගන්න. අනිත් එක අන්‍ය ආගමිකයන්. ඊයයි තේරුම් ගන්න. බෞද්ධයා විතර මේක කොච්චර තේරුණත් අම්මා මුත්ත කිව්වත් පිළිගන්නේ නැති තවත් જાතියක් ඇත්තේ නැහැ. අනේ සමා වෙන්න ඕනේ මම මේ බෞද්ධයන්ට බයින්වට. ඒ නිසා මම බෞද්ධයාට දෙන නිර්වචනය තමයි දන දන පව් කරන එක බෞද්ධයා. අනික විදිහට පිම්පව් නෑනේ. අනික විදිහට පිම්පව් කියලා දැන අපිට විතරයි තියෙන්නේ. අපේ මිනිස්සු දැන දැන හරි දේ තියෙද්දි වැරදි දේ කරනවා උන්ට දෙන්න ඕනේ Nobel Prize. තෑගි දෙන්න ඕනේ මේ තරම් වටිනා කළ යුතු උතුම් කුසල තියේදී මේ ලාමක දේවල් කරන්න ගිහිල්ලා රණ්ඩු සරුවල් කරගෙන මේ පව් කරන જાතියක්. ඒ හැබැයි එකක් තියෙනවා. අපි කොච්චර මරිකම් කරත් කොච්චර පව්කම් කරත් හරි පාර තේරුම් ගත්ත ගමන් අරක හරියට තේරුම් ගන්න නොකර හිටියොත් මේ හරි පාර පව් කෙරුවයි කියලා අඩු සැලකිල්ලක් නම් කරන්නේ. හරි පාට වැටිච්ච ගමන් ප්‍රතිඵල තියෙනවා. ඒකේ මේ ස්ත්‍රී පුරුෂ භාවයේ වෙනසක්වත් වයස වෙනසක්වත් දැනුම වෙනසක්වත් නැහැ. ඒ නිසා අපි කරපු පව් අපේ සාමාන්‍ය කවියක් තියෙනවනේ උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ කියලා. ඉතින් මම කියන්නේ උපන්දා සිට කරපු පවු නැත සතිය පිහිටපු මේෂණේ. ඔක්කොම සෝදෑන. ඔව් කවුරු බාර ගන්න තිකයි ප්‍රශ්නේ. කවුරක්වත් පිළිගන්න කැමති නැහැ මේ සතිය පිහිටපු ක්ෂණයේ ඔය බුද්ධ දර්ශනානුත්තරියක් සිද්ධ වෙනවා. අභිඥේය දෙයක් සිද්ධ වෙනවා. බුදුන් දකිනවා. ඒ නිසා අද සතිය ඉගෙන ගත්තා නම් හෙට සතිය චිත්තක්ෂණ දෙකක් කරපන්. තුනක් කරපන්. හතරක් කරපන් කියලා ඒක දිගින් දිගට දිගින් දිගට කර ගැනීම සඳහා අපි සාමූහික ප්‍රයත්නය යොදන්න ඕනේ. පුද්ගලිකවත් ප්‍රයත්න කරන්න ඕනේ. හැබැයි ඒකට අපි තර්ක මනස පුදුම විදිහට අපිව නොමගාරිනවා. කල්පනා ඥාන අනවශ්‍ය සුතමේ ඥාන අපි මෙතෙක් කල් ඉගෙන තියෙන මේ নানা ආකාර ක්‍රම හැම එකකින්ම කරන්නේ අර සරල බව සතිය එලඹ සිටි සිහිය ඒකෙන් පුළුවන් ද ඔච්චර දේවල් කරන්න එහෙමනම් මිනිස්සු මෙච්චර මේ පාරමිතා පුරන්නේ මොකටද එහෙනම් මොකටද මේ මිනිස්සු බෙර ගහගෙන කොඩි ගහගෙන කුජ්ජි හොල්ල හොල්ලා පිංකම් කරන්නේ ලක්ෂ ගාණ මේකෙන් කරන්න පුළුවන්ද කියලා ඒ සතියක තියෙන ආනිසංශ ඉතාමත් ගැඹුරු ශාසනික හැඟීමෙන් බැලුවොත් මිසක්කා තිබුණත් සතිය තිබුණත් සතිය අගේ කිරීම දන්නේ. ඒ නිසා දේශනාව સમાપ્ત කරමින් මම කැමති කියන්නේ යම් දවසක මම දැන් ඉන්නේ සතියෙන් කියලා මෙයා අගේ ආඩම්බරේ දන්නවනම් අන්නේ දැනගෙන ඉන්නකම තමයි සම්පජඤ්ඤය කියලා කියන්නේ. සති සම්පජඤ්ඤය කියන්නේ මම දැන් ඉන්නේ සතියෙන් කියලා දන්න. අය වෙන මොනවත් හොයන්නේ සති සම්පජඤ්ඤේ නැත්තම් කොච්චර දෝ සතියෙන් ඉන්න හැබැයි දන්නේ අගේ කරන්නේ එතකොට හරියට පොට්ටේකට ගමනක් යනකොට මැණිකප්පයි ගහනවා වගේ ඌ අහුල්ලා ගන්නෑ. මොකද අඳුරන්නේ නැහැ. නිසා සති සම්පජාඤ්ඤය පිණිස අද දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශිළු දිනාට මේ දසනානුත්තරිය මේ වැඩමුළුව තුලදීම තිබුණට වඩා හොඳට ප්‍රකට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.